එහෙමනම් හොඳින් කවුරු සාදාන වහන්න. මේ අදම පැමිණියට සමහර විට මේ කරුණ ලබන දේශනාව විතරම් හොඳට නොතේරෙන්නට පුළුවන්. කලින් කරුණ ලබන දේශනාවේ ඊළඟ දේශනා දේශනා මාලාවේ ඊළඟ දේශනාව යදිපත් ගන්න ඒක නිසා මේ අදම පැමිණිය වෙන්නේ මේ දක්වා කියපු කරුණවල ඉතාමත්ම කෙටි සාරාංශය පළමුවෙන් කියන්නට මා අදහස් කළා. අප මෙයට පද්‍යනීය සූත්‍රය වශයෙන් මේ දේශනා ඉදිරිපත් කරනු ලබන්නේ පළමුවෙන්ම කීවේ අතීත අනාගත වර්තමාන වශයෙන් කවර දෙයක් අපි සිහිපත් කළත් අපගේම පංචස්කන්ධ ධර්ම සිහිපත් කිරීමක් කර වෙන කිසි දෙයක් එතන නොසිදු සිදු වෙන්නේ නැති බව ඊළඟට අපි පෙන්වමු කරේ පංචස්කන්ධ ධර්මයන්ගේ අර්ථ නිරූපණයක් රූපය කියන්නේ ඇයි වේදනාව කියන්නේ ඇයි ආදී වශයෙන් ඊට පස්සේ මේ පංචස්කන්ධ ධර්ම අපව කාදමන ආකාරයේ පෙන්වමු කලේ. එහෙම පංචස්කන්ධ ධර්මයන් අපව කාදමන බව තේරුම් ගත්තාට පසුව පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීම තවදුරටත් දියුණු කරගන්නට පුළුවන්. පංචස්කන්ධ ධර්මම අනිත්‍යයය දුක්ඛ දුක්ඛය ඒ වගේම අනාත්මයයි කියන අවබෝධය ඇති කරගන්න ගැනීම තුළින් එහෙම කටයුතු කරන කෙනා මේ පංචස්කන්ධ ධර්මයන්ගේ Nirodhe සඳහා පිළිවෙත් පූර්ණය කරන කෙනෙක් වෙනවා මේ දක්වා කියන දේශනා කීපේම කිච්චිම සාරාංශයන් ඒකයි. එතකොට ගේවාරයේදී අපි ප්‍රකාශ කළා මේ ආකාරයෙන් පංචස්කන්ධ ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් සම්මර්ෂණය කරලා නුවණින් විමසීම සහ දකින විට එවැනි තේනා අයං උච්චිත වික්‍රේ අරිය ශාවකෝ අපචිනාත්නෝ ආචිනාති පජහති නෝපාදීයති විෂිනේතින උෂ්ණේති විදෝපේතිනෝ නෝ සම්දෝපේති කියන කොටස ඒ කියන්නේ ඒ ආකාරයෙන් කටයුතු කරන තැනත්තා ඈඩ් කරනවා ලං කරගන්නේ නැහැ. අතහරිනවා උපාදාන කරන්නේ නැහැ. ඒ වගේම ෆ්‍රෙෂ් කරගන්නේ නැහැ විසිරුවා හරිනවා. දල්වන්නේ නැහැ නිවනවා. මේ ගැන සිතාගෙන ඉන්නද කියලා තමයි මේ ඇයිද ප්‍රකාශ කළේ. දැන් සාමාන්‍ය ලෝක සත්‍යය මොනවද මේ ආකාරයෙන් ලං කරගන්නේ? නැත්නම් මොනවද උපාදාන කරන්නේ? මොනවද ගොඩ ගහගන්නේ රැස් කරගන්නේ? මොනවද දල්වන්නේ? ඒක පළමුවෙන්ම තේරුම් ගන්න ඕන. සාමාන්‍ය ලෝක සත්‍යය බොහෝ විට ලං කරගන්නේ ඇහැට පෙනෙන රූප හෝ රූප පිනීමට අවශ්‍ය වන දේවල්. කනට හෙන ශබ්ද හෝ ශබ්ද ඇසීමට අවශ්‍ය වෙන දේවල් රැස් කරනවා. මේ වගේම නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ. මේ ධර්මතාවයන් රැස් කරන නැත්නම් ඒ දේවල් ලබා ගැනීමට උපයෝගී කරගත යුතු දේවල් රැස් කරනවා. මනස ට අවශ්‍ය දේවල් රැස් කරනවා නැත්නම් ඒ මනස දියුණු කිරීමට අවශ්‍ය දේවල් රැස් කිරීමට යමක් අවශ්‍ය වෙනවා නම් ඒ දේවලුත් රැස් කරනවා මේ විදිහට යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් ලං කර ගන්නවා නම් මේ කොටස් හයට ඒ සෑම දෙයක්ම අන්තර්ගතයි සමහර විට තමාගේ නදනුවත්කම නිසා තමාට අහිත පිණිස දේවල් පවා ලං කර ගන්න අවස්ථා තියෙනවා. උදාහරණ වශයෙන් සමහර විට දුෂ්චරිත ලං කර ගන්නවා. නැත්නම් පාප මිත්‍රයන් ලං කරගන්නවා. මේ විදිහට විවිධ දේවල් ලං කරගන්නවා සාමාන්‍ය ලෝක සත්‍ය. මෙහිදී මේ භවනා කරන අය විසින් තේරුම් ගත යුතු ප්‍රධානතම කාරණාව තමයි මොනවද මේ ආකාරයෙන් සැට් කරන විච ලං කරගන්නා විච සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් සිදුවෙන්නේ කියන කරුණ. ඇත්ත වශයෙන්ම මේ විදිහට යම් කෙනෙක් යම් කිසි දෙයක් ලං කරගන්නකොට ඒ ලං කරගන්නේ බාහිර දේවල් නෙවෙයි. අපි උදාහරණයක් වශයෙන් හිතමු තමන්ගේ දරුවෙක් ලං කරගන්නවා සාම්පුරුෂයේ භාර්යාවක් ලං කරගන්නවා නෑදෑ හිත මිත්‍රයෝ ලං කරගන්නවා මේ ආදී වශයෙන් කොයි දෙයක් ලං කරගත්තත් ඒ ලං කරගන්නේ ඒ බාහිර වස්තුව නෙවෙයි අපි ඇහැට පෙනෙන රූපයක් ලං කර ගැනීමට අවශ්‍ය පුද්ගලයා ඒ රූපය ලබා ගැනීමට හේතු පාදක වන අපි හිතමු ටීවී එකක් රූපවාහිනියක් ලං කරගත්තා කියලා. මේ විදිහට මේ ලං කරගන්නේ බාහිර වස්තුව බාහිර පුද්ගලයන් නොවේ කියලායි මා කිව්වේ. බාහිර වස්තුන් බාහිර පුද්ගලයන් ලෝකේ තියෙනවා පවතිනවා. ඒක නැහැ කියන එක නෙවෙයි. නමුත් මේ විදිහට ලං කරගන්නකොට තමන්ගේම පංචස්කන්ධ ධර්ම තමයි මේ රැස් කරගන්නේ ලං කරගන්නේ. මේක ප්‍රධාන කරුණක් වශයෙන් තේරුම් ගන්නට ඕන. මොකද මේක තේරුම් ගත්තේ නැතිවම ඒක තේ අවබෝධ කරගන්නට බැරි වුණාට පස්සේ බාහිර ලෝකයේ තියෙන අරමුණු උපාදාන කරගන්නවා ලං කරගන්නවා ඒ වාග්ගෙහි තදින් බැඳීමකින් යුතුව කටයුතු කරනවා. ඒ තදින් බැඳීමකින් යුතුව කටයුතු කරන තැනැත්තාට ඒ බාහිර සියලුම අජීවී සජීවී ආරම්මණයේ වස්තුන් දුක්ඛ සමුදයක් බවට පරිවර්තනය වෙලා සංසාර දුකට තමයි ඇදදමන්නේ. ඒක අනිවාර්යයෙන්ම ඒක නිසා තේරුම් ගන්නට ඕන. මේ බාහිර වශයෙන් අපි ලං කරගන්නේ අපේම පංචස්කන්ධ ධම්මයේ කියලා. අපි අර උදාහරණයක් එකක් පමණක් කියවොත් මේ ඇටි යන්ත්‍රාරයෙන් අනිත් ඒවත් හිතා ගන්නට පුළුවන්. අපි හිතමු ඇහැට පෙනෙන රූපයක් ලං කර ගැනීම සඳහා අවශ්‍ය දෙයක් කරනවා. තමන්ගේ පුතෙක් දරුවෙක් ලං කර ගන්නවා කියලා හිතමු. නැත්නම් ටෙලිවිෂන් එකක් ගෙනලා ඒ රූප දැකීමට ඒ දේ ලං කර ගන්නවා කියලා හිතමු. එහෙම සිතන විට එහෙම ලං කරගන්නේ ඒ තුළින් තමාට ආස්වාදයක් ලැබෙන නිසා. තමාට ප්‍රෝජනයක් ලැබෙනවා කියලා හිතන නිසා. ප්‍රෝජනක් දෙන්නට පුළුවන් නැත්නම් ප්‍රෝජන ප්‍රයෝජනයක් නොතිබෙන්නට පුළුවන්. නමුත් ප්‍රයෝජනයක් තියෙනවා කියලා හිතනවා. මෙහෙම හිතලා එහෙම රැස් කරගන්නකොට තමන්ගේ සිත තුළ විඥාන ස්කන්ධය පහළ වෙනවා. මේ විඥාන ස්කන්ධය රැස් කර ගැනීමට ලං කර ගැනීමට මේ පුද්ගලයාගේ අසාවක් තියෙනවා. ඒක නිසා තමයි මේ විඥානය ලබා දෙන දේවල් රැස් කරන්නේ. එතකොට මේ විඥානය ඇති වුණාට පස්සේ සංඥාවෙන් ඇති සංඥාවක් ඇති කරන තමාගේ දරුවෙක් නම් ලං කරගත්තේ මේ මගේ පුතෙක් මගේ දුවක් මෙයා හොරතල් කෙනෙක් දඟකාර කෙනෙක් ආදී වශයෙන් එහෙම සංඥා පහළ වෙනවා. මේ සංඥාව ඇති කරගන්නට මේ පුද්ගලයාගේ කැමැත්තක් තිබෙන නිසා තමයි අරය ලං කරගන්නේ. අර ළමයා ලං කරගන්නේ. මේ ඒ සංඥාව ඇති කරගත්තාට ගියාට පස්සේ යාට ඒකෙන් සුඛ ආස්වාදයක් ලැබෙනවා සතුටක් දැනෙනවා මේ සතුට විඳින්නට මේ පුද්ගලයා කැමති ඒක නිසා අර බාහිර වස්තුව බාහිර දේ බාහිර කෙනා ලං කරගන්න මේ වේදනාව සුඛ ආස්වාදේ ලැබුණාට පස්සේ ඒකට ආශාවක් ඇති වෙනවා ඒක තව තවත් අත්දකින්නට ඕනේ කියන හැඟීම ඇති වෙනවා මේ හැඟීමටත් ඔහු ආශා කරනවා එම නිසාත් අර බාහිර වශයෙන් තියෙන දෙයක් හෝ කෙනෙක් ලං කරගන්නවා. මෙහිදී Tamanට පැහැදිලිවම තේරෙන්නට ඕන පරමාර්ථ වශයෙන් සත්‍ය වශයෙන් සිදුවන්නේ මේ බාහිර වස්තු ලං කර ගැනීමක් නෙවෙයි Tamanගේම පංචස්කන්ධ ධර්මයන් ලං කර ගැනීමක් මෙහිදී සිදුවන්නේ කියන කරුණ. ඒක හරියටම අවබෝධ වෙලා ප්‍රත්‍යක්ෂ ලෙසම Tamanට පැහැදිලිව පෙනෙනවා නම් මේ බාහිර වස්තු වල බාහිර අය තුළ කිසිම ආකාරයේ වැදගත් භාවයක් නැති බව Tamanට අවබෝධ කරගන්නට පුළුවන්. Tamanගේ සිතේ තියෙන ක්‍රියාදාමයක් හැර වෙන දෙයක් මෙතන නැහැ. නමුත් ලෝකේ සාමාන්‍ය සත්‍යයට මේක තේරුම් ගන්නට අපහසු නිසා නොහැකිකම නිසා මේ බාහිර වස්තුන් උපාදාන කරන්නේ. එතකොට මේ විදිහට කටයුතු කිරීම තුළින් එහෙම ලං කරගත්තාට පසුව කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා කරනවා ඒ වගේම මානසික ක්‍රියා සිදු කරනවා. මේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර ඒ ආකාරයෙන් රැස් කරන පුද්ගලයා රැස් කරගන්නේ ලං කරගන්නේ දුක්ඛ සමුදය සත්‍යයි. මොකද ඒ තුළින් නැවත නැවත ජාති දුක්, ජරා දුක් ආදී සංසාරික දුක් ලබා දෙන නිසා මේ තමන් ලං කරගන්නේ දුක්ඛ සමුදයක් සත්‍ය දුක්ඛ සමුදය සත්‍යයක් කියන කරුණ ඒ ඇයට තේරුම් ගන්නට අපහසුයි. ඒක නිසා තව තවත් මේ දේවල්ම දැස් කර ගැනීමට උහුක් පෙළඹෙනවා. ඒක නිසා භාවනා කරන අය විසින් තේරුම් ගන්නට ඕන මේ අපි රැස් කරන්නේ ලං කරගන්නේ තනිකරම දුක්ඛ සමුදය සත්‍යයක් මේකෙන් අදහස් කරන්නේ මේ ළඟින් ඈත් වෙලා සිටින්නට ඒක එහෙම කවදාවත් කරන්නට බෑ. ලෝකේ ජීවත් වෙනකොට මේවා තමයි ළඟ තිබෙන්නට ඕනේ. ඒවා තිබුණට ඒවා කෙරෙහි තියෙන අනවශ්‍ය ආකාර බැඳීම සිතින් අයින් කරගන්නට අවශ්‍යයි කියන කරුණයි අපි මේ පෙන්눔 කරන්න උත්සාහ ගන්න. එහෙම නැතුව බාහිර වස්තු බාහිර අයගෙන් ඈත් වෙලා මේ ලෝකේ ජීවත් වන්නට බෑ. ඒ අය ඕන ඒ වස්තුන් ඕන. නමුත් ඒවා කෙරෙහි අනවශ්‍ය ආකාර බැඳීම් තියනවා නම් ඒ බැඳීම වැඩි වෙන්නට වැඩි වෙන්නට ඒ තුළින් ඇති වෙන දුක තමාට වැඩි වෙනවා. යම් කිසි කෙනෙක් කෙරෙහි හෝ යම් කිසි දෙයක් කෙරෙහි තමාගේ සිත තුළ බැඳීම යම් තාක් දුරට ප්‍රබලව තියෙනවා නම් ඒ තාක් දුරට ඒවා වෙනස් වෙනකොට කැඩෙනකොට වෙන අය පරිහරණය කරනකොට විවිධාකාර විපරිණාමයන්ට පත් වෙනකොට මානසික දුක් වෙනි පුද්ගලයන්ට අත්දකින්නට සිදු වෙනවා. සමහරට ඒවා නැති වී යනකොට විශාල දුක් අවුරුදු ගණන් පවා අත්දකින්නට සිදු වෙනවා. තමා ඊටාම ප්‍රිය කරනවා නම් තමාගේ දුකට පුදේකට ඔහු නැති වුණොත් එහෙම හරි එයාගේ කර්ම චක්‍රයට අනුව කර්ම ශක්තියට අනුව ලියවියොත් එහෙම බොහෝ කල් සමහරට දුක් විඳින්නට සිදු වෙනවා අර බැඳීම බැරි නිසා බැඳීම අඩු නම් ඒ දුක අඩු වෙනවා ඒක නිසා මේ බාහිර වස්තුන් කෙරෙහි පවත්නා වූ මේ බැඳීම ඒකාන්ත වශයෙන්ම තමයි දුකට හෙළන සංසාර දුකට පත් කරන දුක්ඛ සමුදයක් කියන ඒ කරුණ පැහැදිලිවම අවබෝධ වෙනවා නම් එතකොට Tamanට පුළුවන්කම තිබෙනවා ඒ ශක්තිය ලැබෙනවා මේ බාහිර දේවල් කෙරෙහි තියෙන අනවශ්‍ය ආකාර බැඳීම් අඩු කරගන්න. අනිත් අතින් අපි හිතමු ගිය ආත්මෙත් අපි මේ වගේම මිනිස්සු වෙලා හිටියය නොඑක් දේවල් ලං කරගෙන හිටියය. අද කියලා ඒ අය අද එක්කෙනෙක්වත් නැහැ. ඒ දේවල් අද කිසිවක් අප ළඟ නැහැ. නමුත් ඒ අය නිසා ඒ දේවල් නිසා එදා යම්තා කර්ම සංස්කාර අපි දැනිත කරගත්තා නම් ඒ කර්ම සංස්කාර වල විපාක අපට අදත් විඳින්න සිදු වෙනවා සමහරට ඒ කර්ම ශක්තිය නිම වෙන තෙක් මතු අනාගත බහුල දීත් විඳින්නට සිදු වෙනවා. මේ தත්ත්වෙම තමයි අද අපි සමීප කරගන්න දේවල් අයතුලින් සිදුවන්නේ. ඒක එතකොට Tamanට තේරෙනවා මේක මා බහානක දෙයක්. මා Taman දුක්ඛ සම් සමුදයට දුකට ඇදලා දාන සංසාර දුකට යොමු යොදවන දෙයක්. දුක්ඛ සමුදය සත්‍යයක් කියලා. එතකොට ඕවා කෙරේ තියෙන බැඳීම බොහෝ දුරට අඩු කරගන්නට පුළුවන්. ඒකට අමතරව අර පංචස්කන්ධ ධර්මයි Tamangeema සිටිවිලි ධර්මයි මේ රැස් ලං කරගන්නේ කියන අදහස ඇති වුණා ඇති වෙනකොට Tamange මෝඩකම Tamanටම තේරෙනවා මෙතෙක් කල බාහිර අරමුණු මා ලං කරගෙන හිටියට මං ලං කරගත්තේ මගේම පංචස්කන්ධ ධර්මනේ. මේ පංචස්කන්ධ ධර්ම තුළින් නාමස්කන්ධ ධර්ම තුළින් මේක වැඩිපුර සිදුවන්නේ. එතකොට මේ නාම ධර්ම ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. වෙන කිසිවක් ඒක හරයක් වශයෙන් ගන්නට අගවත් අගයක් කියලා ගන්නට කිසිවක් නැහැ. මේ தත්ත්වය අවබෝධ වෙලා හපියෙත් නුවණින් දකින්නට පුළුවන් කෙනාට බාහිර වස්තුන් කෙරෙහි තියෙන බැඳීම අඩු කර ගන්නට පුළුවන් වෙනවා. මේ එතකොට අපි නම් කරගන්නේ බාහිර වස්තු නෙවෙයි පංචස්කන්ධ තමන්ගේම පංචස්කන්ධ ධර්ම. ඒක නිසා බුදුහාමුදුරුවෝ අහනවා කිංච බික්කවේ අප සිනාති නොවා සිනාති මොනවද මේ ලං කරගන්න නැතුව ඈත් කරන්නේ රූපම් වික්කේ අපනි අපචිනාතිනෝ ආචිනාති වේදනං අපචිනාතිනෝ ආචිනාති සංඤං අපචිනාතිනෝ ආචිනාති ඒ වගේම සංඛාරේ අපචිනාතිනෝ ආචිනාති විඥානං අපචිනාතිනෝ ආචිනාති කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා එතකොට ඒ ආකාරයෙන් Tamanට තේරුම් ගන්නට පුළුවන් ශක්තියක් තිබෙන්නට ඕනේ. ශක්තිය තිබෙනකොට ඒ නුවණ පහළ වෙනකොට Tamanට පුළුවන් Tamanගේ සිත තුළ තියෙන අනවශ්‍ය ආකාර බැඳීම් ඒ තුලින් ඇති කර ඇතිවිය හැකි දුක නැති කර ගන්නට ඒ වගේම ඒ නිසා සංසාරයට ඇදී යන එක පුළුවන් තරම් දුරට අඩු කරගන්නට කපා හරින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඊළඟ කාරණා මේට වඩා වැදගත් එකක් පජ්ජහතේ නෝ උපාදීයතේ උපාදාන කරන්නේ නැහැ අතහරිනවා. කවුද? අර පංචස්කන්ධ ධර්මයන් තමා පාදමනවායි කියලා දැක්කලා මේවා අනිත්‍යයි කියලා දැක්කලා මේවා දුක්ඛයි මේවා අනාත්මයි කියලා දැක්කලා මේවා කරේ නිම්බිදාව කලකිරීම ඇතිලා විරාගය ඇතිලා තියෙන පුද්ගලයා මේ විදිහට කටයුතු කරනවා. සාමාන්‍ය ලෝක සත්‍යය උපාදාන කරනවා. මොනවද උපාදාන කරනවා කියන්නේ මොකද්ද උපාදානය කියන්නේ? උපාදානය කියන්නේ යම් කිසි දෙයක් සිතින් අල්ලන එකයි. සිතින් යම් කිසි කෙනෙක් හෝ යම් කිසි දෙයක් පිළිබඳ සමාගයේ බැඳීමක් තියෙනවා නම් අල්ලා ගැනීමක් තියෙනවා නම් ඒකට තමයි උපාදානය කියන්නේ. මේකට බුදුහාමුදුරු ප්‍රකාශ කරන්නේ යම් කිසි දෙයක් හෝ කෙනෙක් පිළිබඳ තියෙන ඡන්ද රාගයේ උපාදානයක් ඇටියෙ. මේ උපාදානය සිදු වෙනවා සංහාව නිසා දිට්ඨිය නිසා මානෙ නිසා. ඒක නිසා ලෝකේ කවර දෙයක් හරි කවර කෙනෙක් හරි අපට උපාදාන කරන්නට පුළුවන් සංහාවෙන් දිට්ඨියෙන් මානෙ. මේ උපාදාන වර්ග ප්‍රධාන වශයෙන් හතරක් තියෙන බව පොත්පත්වල දක්වලා තියෙනවා. කාම උපාදාන, දිට්ඨි උපාදාන, අත්වාද උපාදාන, ශීලබ්බත උපාදාන කියලා. මේකෙන් අපි කාම උපාදානය කියන එක කතා කළොත් පළමුවෙන්ම කාමයන් උපාදාන කරනවා. කාමයන් කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය පහ පිනවලා සතුටක් ආස්වාදයක් විඳීමට තියෙන කැමැත්ත. කියන්නේ ඇහැට ප්‍රිය රූපයක් දැකලා ඒ තුලින් සුඛාස්වාදයක් විඳින්නට Taman තුල කැමැත්තක් තියෙනවා. ඒක නිසා ඒ සුඛාස්වාදේ උපාදාන කරනවා. ඒ සුඛාස්වාදයට ආශා කරනවා. ඒ ආශාවත් උපාදාන කරනවා. ඒ සුඛාස්වාදයේ ආශාව ලබා දුන්නේ ඇහැට පෙනෙන ඒ ප්‍රිය රූපයේ නිසා බැවින් ප්‍රිය රූපයක් උපාදාන කරනවා. එතකොට මෙතන කොටස් දෙකක් තියෙනවා. ඇහැ අනුව බලනවා නම් තමන්ගේ සිත තුළ පහළවන්නා වූ නාම ධර්ම උපාදාන කිරීමක් සිදු වෙනවා. ඒ වගේම ඒකට අරමුණ වන බාහිර දෙයක් තියෙනවා නම් ඒ දේ උපාදාන කරනවා බාහිර අරමුණ උපාදාන කරනවා. එතකොට ඇහැට පේන රූපයක් දැක්කාට පස්සේ සිදුවන ක්‍රියාදාමය මොකක්ද කියලා තේරුම් ගන්නට ඕන. ලෝකේ බොහෝ සත්‍යයන්ට හිතන්නට බෑ තමන් මේ කාමයේ උපාදාන කරනවායි කියලා උපාදාන කරන්නේ බාහිර වස්තු නොවේ කියන කරුණ. බොහෝ අය හිතන්නේ තමන් මේ ඇලුම් කරන්නේ ආශා කරන්නේ බැඳිලා සිටින්නේ උපාදාන කරන්නේ බාහිර ලෝකයේ තියෙන ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ සුවඳ, ප්‍රිය රස, ප්‍රිය ස්පර්ශය කියලා. ඔය පහට තමයි පංචකාම කියන්නේ. මේ ඉන්ද්‍රිය පහේ කෑම පහක්. එතකොට ඒවා උපාදාන කරනවා, ඒවට ආශා කරනවා, ඒවට බැඳෙනවා කියලා තමයි සාමාන්‍ය ලෝක සත්‍ය අදහස් ගන්න. ඒකට තේරෙන්නේ එහෙමයි. නමුත් සත්‍ය වශයෙන් සිදුවන ක්‍රියාදාමයේ ඒක නෙවෙයි. භාවනා කරන අය ඒ සත්‍ය වශයෙන් සිදුවන ක්‍රියාදාමයේ පැහැදිලිවම අවබෝධ කරගන්නට ඕන. එහෙම අවබෝධ කරගත්තාට පසුව සමාගයේ සිත තුළ තියෙන මේ කාමෝපාදානය තරමද්දුරට හෝ අඩු කරගන්නට පුළුවන්. භාවනා දිනු නම් සම්පූර්ණයෙන් නැති කරගන්නටත් පුළුවන්. එතකොට ඇහැට ප්‍රිය රූපයක් අපි උදාහරණයක් වශයෙන් ගමු. ඇහැට ප්‍රිය රූපයක් දකිනවා. දකිනකොටම පළමුවෙන් තියෙන්නේ මොකද්ද? ඩක් විඥානසිත බව මෙයයි දන්නේ. ඇහැට රූපේ දැක්ක ගමන් බලමෙන්ම චක්ක විඥාන සිත ඇති වෙනවා මේ චක්ක විඥාන සිත ඇති වුණාට පස්සේ ඒ රූපය දැන් ඇහැට පෙනෙන ප්‍රිය රූපයක් අපි උදාහරණයක් ගත්තේ මේක හොඳයි ලස්සනයි තරුණයෙක් තරුණියක් කියලා අපි තරුණයෙක් හරි තරුණියක් හරි කාන්තාවක් හරි ප්‍රේමයක් හරි කියලා මේක දැක්කේ ඒක කාටත් තේරෙනවා ඒ උපමා ගත්තා එහෙම දැන් ඔන්න ඒ විදිහට සංඥාවක් ඇති කරගන්නවා ඒ සංඥාව ඇති වුණාට පස්සේ Tamanට සුඛයක් ගෙන දෙනවා ඒ සංඥාව තුළින් ඊට පස්සේ සුඛයට ආශා කරනවා මේ සුඛයට ආශා කරන නිසා අර හඳුනාගත්තු රූපය නැවත නැවත ඒක කරේ සංඥාය තියෙනවා නේ මේ හොඳයි හරි ලස්සනයි මේ මාරාදී වශයෙන් විවිධ සිතිවිලි විවිධ සංඥා නැවත ඔහුගේ සිත තුළ ජනිත වෙනවා මේ සිතෙවිලි ඒකේ උපේ සංඥා ඒ වේදනා නිසා ඒවා තුළින් ආශාදයක් ලැබෙන බැවින් මේ පුද්ගලයාගේ සිත තුළ ආශාවක් ඇතිනම් මේ ආශාවට මේ පුද්ගලයා නැවත නැවත ආශා කරනවා. ඒ ආශා කරන නිසා ඒ රූපේ නැවත නැවත දකින්නට ඕනේ ඒක දෙස බලන්නට ඕනේ කියලා රූප සංචේතන රූප විතක්ක රූප විචාර ආදී දේවල් සිත තුළ ගණිත වෙනවා. මේ රූප විතක්ක රූපේචාර ආදී දේවල් ඇති වෙනකොට මේ මනුස්සයද නිකන් ඉඳ බෑ නැවත නැවත රූපේ දකින්නට ඕනේ බලන්නට ඕනේ බලන්නේ කොහොමද චක් විඥාන සිත් ඇති කර ගැනීම තුලින් රූපයක් බලනවා කියන්නේ තමන්ගේ සිත තුළ නාම ධර්ම ඇතිවීමක් කර වෙන දෙයක් නෙවෙයි රූපේ පැත්තක වෙ තියෙනවා. Tamange සිත තුළ නාම ධර්ම ඇති වෙලා නැති වෙලා යන ඔච්චරයි එතන තියෙන ක්‍රියාදාම. මේක මේ මේක දන්නේ මේ පුද්ගලයා ඒක නිසා ඔහු නැවත නැවත රූප දේශ බලනවා. චක්ක විඥාන සිත නැවත නැවත ඇති කරනවා. ඒ තුළින් සංඥා වෙනවා. නැවත නැවත වේදනාව ඇති වෙලා නැවත නැවත අර සංහාව ආදී සංස්කාර ධර්ම ගන්නවා. මේ සත්‍යය තමයි ඇහැට රූපයක් දැකලා සුඛාස්වාදයක් විඳිනකොට සිදුවන ස්වરૂපේ. මේ භාවනා කරන මේ අය විසින් තේරුම් ගත යුතුයි මෙන්න මේ කාරණා. මොකද්ද? ඇහැට ප්‍රිය රූපයක් දැකලා සුඛාස්වාදයක් විඳිනවා කියන්නේ මගේ සිත තුළ සිතිවිලි ටිකක් ඇති වෙලා නැති වී යාම විතරයි නේ වෙන මොකක්වත් නැහැ කියන කරුණ. මේක හරියටම Tamanට තේරෙන්න ඕනේ පැහැදිලිවම. ඇහැට ප්‍රිය රූපයක් දැකලා මේ සුඛාස්වාදයක් විඳිනවා කියන්නේ මේ සිතිවිලි ටිකක් Tamange සිත තුළ සිතිවිලි ටිකක් ඇති වෙලා නැති යාම විතරයි ඉච්චරයි. පැත්තක රූපේ තියෙනවා. Tamange සිතින් මේවා ඔක්කොම ඇති කරගත්. එතකොට Taman තේරුම් ගන්න ඕන මේ ඇහැට දැකපු රූපය Taman හොඳයි හොඳයි ලස්සනයි ලස්සනයි කියලා හිතුවේ නැත්තම් ඒ සංඥාව නිරුද්ධ වෙලා ගියා නම් වේදනාවකුත් නැහැ. සුඛ ආස්වාදයෙන් ලැබෙන වේදනාවක් නැහැ. මේ වේදනාව නිරුද්ධ වෙලා ගියා නම් ඒ නිසා පහළ වෙන තණ්හාවකුත් නැහැ. ඒ තණ්හාව නිරුද්ධ වෙලා ගියා නම් තණ්හාව නැත්තම් උපදින්නේ නැත්නම් නිරුද්ධ වෙලා කියන එකට වඩා හොඳ එහෙමයි. තණ්හාව නැති උපදින්නේ නැත්නම් අර ඒ පිළිබඳ රූප සංචේතනා රූප විතක්ක රූප විචාර නැවත නැවත බලන්න ඕනේ ආදී වශයෙන් පහළ වෙන සිතිවිලි එන්නේ ඒක චක්‍රයක් වශයෙන් කියන්නේ දිගින් දිගට ඔය නාම ධර්මයන් ගලාගෙන යන එක දිගටම දිගටම සිදුවන්නේ නැහැ එතකොට මෙතන බාහිර රූපයක නෙවෙයි මේ සුඛය මේ කාමාස්වාදය තියෙන්නේ තමන්ගේ සිත තුළ. මේක සාමාන්‍ය ලෝක සත්‍යයට දකින්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඒක නිසා බාහිර අරමුණු ආස්වාද කරන්නේ බාහිර අරමුණු තමයි ලං කරගන්න උත්සාහ කරන්නේ. මෙතෙන්දී මේ සංඥාව තමා විසින්ම ඇති කරගත්තේ. ඒ සංඥාව තමා විසින්ම ඇති කරගත්ත නිසා තමාගේ සිත තුළම සුඛාස්වාදයේ ගෙන දෙන වේදනාවක් ජනිත වෙනවා. ඒක ඇති කරගත්තේ තමා විසින්මයි. මේක ඕනේ නම් මෙයාට ප්‍රායෝගික වශයෙන් බලන්නට පුළුවන් ඕනෑම සුඛාස්වාදයක් ගෙන දෙන මේ රූපයක් දැස බලබලා ඉන්න බලබලා ඉන්න ගමන්ම මගේ සිත තුළ ඇති වෙන සිතේලි ටිකක් මේක වෙන මොකක්වත් නැහැ නේ මම වෙන මොකක්වත් හිතනවා නේ කියලා සිතට බලන්න. අර ආස්වාද ඔක්කොම එතනම කඩාගෙන වැටෙනවා. මොකක්වත් නැති වෙනවා. මේ ශිත තුල පහළ වෙන නාම ධර්මයන්ගේ ක්‍රියාදාමයක් කර මෙතන වෙන කිසිවක් නැහැ. මේක ලෝකයක් දකින්නේ නැහැ. දකින්නට ප්‍රඥාවක් නැහැ. ඒ නිසා අර බාහිර රූපාරම්මන උපාදාන කරන්නේ. ඒවට තමයි ඒ වගේ බැඳෙන්නේ. එතකොට Tamanda තේනවා මේ සංඥාව ඇති කරගත්තේ තමා ඒක නිසා මේ වේදනාව තමා විසින්ම ඇති කරගත්තේ බාහිර රූපාරම්මණය තුල මේ කිසිවක් නැහැ මගින් සිතන සිටිවිලි වල ස්වરૂපයේ මතයි මේක සඳහා පවතින්නේ මම මේ ආශා කරන්නේ මගේම සිටිවිලි වලට මේ සිටිවිලි වල ස්වરૂපය මොකද්ද ඇති වුණා පැවතුණා නැති වුණා එච්චරයි දැන් අපි විනාඩියක් මේ රූපයක් දැකලා ලස්සනයි හොඳයි කියලා සුඛාස්වාදයක් වින්දා ඒ සිත ටිකේ සිත අභිනාඩියක් ගියාට පස්සේ දැන් මොකක් හරි වෙනස් අරමුණක් හැදලා සිතේ ටික නැති වුණා. අරකෙත් අර කලින් දැකපු ඒ සපාස්වාදයක් නෑ, ඒ සිතවිලිත් නෑ, මොනවත් නෑ. ඒවා තමන්ගේ සිත තුළ මේ ආකාරයෙන් ඇති වෙලා නැති වෙලා ගිය නාම ධර්ම විතරක් හැර වෙන දෙයක් නෙවෙයි කියන කරුණ තමන්ට තේරෙනවා නම් බාහිර රූපවල අගයක් එවැනි පුද්ගලයාට කොහෙත්ම දක්නට ලැබෙන්නේ නැහැ. මේ බාහිර රූපවල අගයක් තීරණය කරන්නේ ලක්ෂණක් කියලා තීරණය කරන්නේ ඒ වශයෙන් ආස්වාදයක් ලැබෙනවා කියලා තීරණය කරන්නේ අවිද්‍යාව සිත තුළ ප්‍රයන්න කරන බැවින්. මේ අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් තමයි මේ සෑම දෙයක්ම නිරුද්ධ කරන්න පුළුවන් වන්නේ. අවිද්‍යාව බහුල වශයෙන් තියෙන කෙනාට මේව තේරුම් ගන්නටවත් අපහසුයි. එතකොට ඒ Taman තේරුම් ගන්නට මේ සිතිවිලි මමද මගේද මගේ ආත්මයක්ද කියලා. සිතිවිලි ඇතිවීමට හේතුපාදකෝ කරුණු ආවාට පසුව ඒ සිතිවිලි ටික ඇති වුණා, පැවතුණා, නැති වුණා. එච්චර. මම වින්දා නෙවෙයි, මගේ විඳීමක් නෙවෙයි. මම හඳුනාගත්තා නෙවෙයි, මගේ හඳුනා ගැනීමක් නෙවෙයි. මගේ සිතිවිලි නෙවෙයි, මා සංස්කාර සිතිවිලි ඇති කරගත්තා නෙවෙයි. මේක තේරුම් ගන්න. එහෙම තේරුම් ගන්නකොට Tamanට තේරෙනවා මෙතන මහා මුලාවක් මහා මෝඩකමක් තමාගේ සිත තුළ මෙතෙක් කල් සංසාරයේ පුරා ක්‍රියාත්මක වුණා නේද කියලා. මේ මෝඩකම දකින්නේ ප්‍රඥාවකින් ප්‍රඥාව නැත්නම් ඒක දකින්නට බෑ. ඒ කාරණාට අමතරව දතයුතේ දැන් මේ විදිහට Tamanගේ සිත Tamanම අල්ලාගෙන දැඟලීම නිසා මේක උපාදාන කරනවා කියන්නේ කාම උපාදාන ගැනයි අපි මේ කතා කරන්නේ. මේක උපාදාන කරගෙන දඟලන නිසා ඉතින් කායික ක්‍රියා කරන්නට සිදු වෙනවා. මානසික ක්‍රියා කරනවා. මානසික ක්‍රියා සිදු කරනවා. කායික වාචික මානසික වශයෙන් කරන මේ ක්‍රියාදාමයන් නිසා සංසාරේ නැවත නැවත උපදී උපදී සංසාර දුක් අනුභව කරන සිදුවේ. මේ කාමයන් ආස්වාද කරන පුද්ගලයාට තේරෙන්නේ නැහැ තමන් මේ ආස්වාද කරන්නේ දුක්ඛ සමුදය සත්‍යයක් කියලා. තමන් ප්‍රාර්ථනා කරන්නේ මේ දුක්ඛ සමුදය සත්‍යයක් කියලා. මේ තුලින් ජාති දුක ලබා දෙනවා, ජරා දුක් වෙනවා, ව්‍යාධි මරණ ආදී දුක් ලබා දෙනවා කියලා ඒ අය දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. ඊට අමතරව මේ ආස්වාද කර කර හිටපු රූපයක් මරණ මොහොතේ දැකලා ඒකට ආශාවක් එහෙම මරණ මොහොතේ ඇති වුණොත් දාලා යන්නට බැරි කියමක් එහෙම හිත තුළ පහළ වුණොත් ඒකම හේතු වෙන්නට පුළුවන් പ്രേත ලෝකවලට උපද പ്രേත ලෝක වැනි දුගති වල උපදින්නට. ඒකට දුගතියට ඇද දාපු දෙයක්. තම සංසාරේ පුරා ආපස්සට හැරී බැලුවොත් කෙලවරක් සීමාවක් නැති සංසාරයේ මෙසේ පෙදී පෙදී මෙරි මෙරි යන්නේ කුයිතරන්න සංසාර දුක් මේ කාමාස්වාදයේ කෙරෙහි පවත්නා වූ මුලාව නිසා අත්දකින්ට ලැබුණද කියන කරුණ පැහැදිලිවම Taman තේරුම් ගන්නට. එහෙම තේරුම් ගන්නකොට මේවා කෙරෙහි බියවි යුතුයි කියන අදහස Tamanට සිත පහළ වෙනවා. මොකද මේවා කෙරෙහි කලකිරීම ඇති වෙලා මේවා අතහරින්නට ඕනේ නිවන් යන්නට. ඉහළ ඉහළ මාර්ගඵල ලබන්න කාමච්ඡන්දයට යන කොහොමවත් බෑ. ඒක නිසා ඒවා සම්පූර්ණයෙන් ශේ කරන්නට වෙනවා. ඒවා ශේ කරන්නට නම් යථාභෝධයක් සමාගයේ සිත තුළ අනිවාර්යයෙන්ම ඇති වෙ යුතුයි. ප්‍රඥාවෙන් දත යුතුයි. ඒක නිසා ඒ විදිහට ඒ කරුණ අවබෝධ කරගන්න. එතකොට ඇහැට රූපයක් දැකලා සුඛාස්වාදයක් විඳිනවා කියන්නේ මොකද්ද? බාහිර අරමුණක් ආස්වාද කරනවා කියන එක නෙවෙයි. තමන්ගේ සිත තුළ තියෙන නාම ධර්ම ක්‍රියාත්මක වීමක්. නාම ධර්ම ක්‍රියාත්මක වෙනකොට තමන්ගේ ශරීරයත් ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. කාම ආස්වාදයක් ඇති වුණාට පස්සේ ශරීරය ක්‍රියාත්මක වෙනවා ඒක ආකාරයකට. තරහක් ගියාම කාය ශරීරයේ ක්‍රියාත්මක වෙනවා තවත් සාකාරයි. ඉතින් මේ ශරීරයේ ක්‍රියාත්මක වීම තුළින් යම්කිසි කායාශ්‍රය කාය තුලින් ආස්වාදයක් ලැබෙනවා නම් ඒකටත් මේ පුජ්‍යලයා කැමති. එතකොට එතන රූපස්කන්ධයේ ඇතිවීම නැතිවීමකුත් සිදුවන්නේ. මෙතන මේ විදිහට බලනකොට පංචස්කන්ධ ධර්මයන් තමයි කාමෝපාදාන කියලා යම් කෙනෙක් උපාදාන කරන්නේ බාහිර පංචස්කන්ධ ධර්ම නෙවෙයි තමන්ගේ පංචස්කන්ධ ධර්ම. තමන්ගේ පංචස්කන්ධ ධර්ම උපාදාන කිරීමට බාහිර පංචස්කන්ධ ධර්ම උපයෝගී කරගනු ලබනවා. මොකද කම නිසා ශක්තිය ඒක වශයෙන් දකිනකොට මෙතන තමන්ගේ සිත තුළ මේ කාමයන් ඇතිවීමම දුකක් කියලා හරියට අවබෝධ වෙනවා නම් ඒක ඇතිවීමම දුක්ඛ සමුදය සත්‍යයක් කියලා හරියට තේරෙනවා නම් මේ උපාදාන තරමද්දරට හෝ අඩු කරගන්නටවත් පුළුවන්කම ලැබෙනවා මොකද ප්‍රඥාව නැති මිනිසුයි ප්‍රඥාව තියෙන මිනිසුයි අතර වෙනසක් තිබෙන්නට ඕන තිබෙනවා. භාවනා කරන අයයි භාවනා නොකරන අය අතරත් වෙනසක් තිබෙන්නට ඕන තිබෙනවා. ඒ නිසා භාවනා කරන මේ අය මේ විදිහට මේවා කෙරෙහි යලි යලි බැඳි බැඳි පැටලි පැටලි සංසාරයේ පුරා මෙතෙක් කල් ආවා හොද්දටම ඇති කියන හැඟීම ඇති කරගන්න. කොච්චරනම් සංසාරයේ පුරා මේ ආස්වාද විඳ විඳා වදද්ද මොනවද ඒකෙන් අපිට යහපතක් වශයෙන් ඉතු එන සිදුවන්නේ අයහපතක් සිදු වුණා විනා කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැතුව ඔක්කොම නිරුද්ධ වී ගියා විනා ඒකෙන් ඇතිවෙච්ච වෙන දෙයක් නැහැ. දැන් තියෙන තත්ත්වයත් ඒකයි. ඒක නිසා ඒ විදිහට යථාභෝධයක් ඇති කරගන්නකොට මේවා කරේ තියෙන අනවශ්‍ය ආකාරයෙන් පවත්නා වූ සද්ද බල බැඳීම් අයින් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙම ලැබීම තමයි ලබන්නා වූ විශාල ජයග්‍රහණයක්. ඒක නිසා ඒ විදිහට ඒ කාම උපාදාන කියන එක තේරුම් ගන්නට ඕන. එතන සිදුවන්නේ තමන්ගේම පංචස්කන්ධ ධර්ම මේවා ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. ඕවා ඇති කිසිම හරයක් වටිනාකමක් නැහැ. ඊළඟට ditthi උපාදාන මේ දිට්ඨිය කියන්නේ එක එක්කෙනාගේ සිත තුළ තියෙන විවිධාකාර දෘෂ්ටි අපි හිතමු කෙනෙක් හිතනවා දැන් ඔය කතෝලික ආගමේ අය වාගේ හිතනවා මේ සත්‍යය මරලා මවලා තියෙන්නේ අපගේ මනුෂ්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා කියලා. ඒ දෘෂ්ටිය ඔහුගේ සිත තුළ තියෙන. ඉතින් සත්‍යය ඝාතනය කරන එක ඒගොල්ලන්ට කිසිම ගාණක් ඇති දෙයක් නෙවෙයි. වදයාගේ ප්‍රයෝජනය සඳහා ඒවා තියෙනවා. ඔය ආකාරයෙන් විවිධ දෘෂ්ටි තියෙනවා. බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා භ්‍රමජාල කියලා සූත්‍රය දීඝනිකායේ දෘෂ්ටි 62ක්. නත්ති දින්න, නත්ති ඊතං, නත්ති පුතං, නත්ති මාතා, නත්ති පිතා නත්‍යයන් ලෝකෝ නත්‍යපරෝ ලෝකෝ ආදී වශයෙන් දැක්වෙනවා. දන් දීපිකේ විපාක නැහැ කියලා සමහරු හිතෙනවා. නැත්තම් මරුණට පස්සේ ආත්මයක් නැහැ නැවත උපදින්නේ නැහැ කියලා හිතෙනවා. අනාත්ති පරලෝකෝ කියන්නේ ඒකයි. මේ ලෝ මේ ලෝකයක් නැහැ, පරලෝකයක් නැහැ. මවට කළාට පියාට යම් දෙයක් කළාට ඒකෙන් හොඳක් හරි නරකක් කළාට ඒකෙන් කිසිම විපාකයක් නැහැ. නත්ති සුකට දුක්කට අනං කම්මානම් විපාකෝ හොඳ කම්ම හරි නරක කම්ම වල විපාක නැහැ. මේ වාදී විවිධ දෘෂ්ටි තියෙනවා. මේ දෘෂ්ටි වල පැටලෙන පුද්ගලයා ඒවම තමන් උපාදාන කරගෙන ඒවා තුළින් නොයෙක් සංස්කාර ජනිත කරගන්නවා සංසාරේ දිග්ගස්ස ගන්නවා. බොහෝ විට මේ දෘෂ්ටි වැරදි පැත්තටයි බර. නිවැරදි පැත්තට නෙමෙයි. දෘෂ්ටි කියන එකට වචනේ කියනකොටම ඒකේ තියෙනවා මිත්‍යා භාවයක්. එතකොට සම්මාදිට්ඨියක තියෙනවා. මම මේ කතා කරන්නේ මිත්‍යා දෘෂ්ටි ගැන. එතකොට මේ ආකාරයෙන් මේ දෘෂ්ටි තමාගේ සිත තුළ ඇති වෙනකොට ඒ අය දන්නේ මේවා තමාගේම පංචස්කන්ධ ධර්මයන් කියලා. ඒක තමන්ගේම සිත තුළ තියෙන සිතිවිල්ලක් වෙන මොකක්වත් නෙමෙයි. ඒ අයට ඒක තේරුම් ගන්න බෑ මේක තමන්ගේම සිත තුළ තියෙන සිතවිල්ල කියලා. අපි හිතමු ලෝකේ දෙවියන් වහන්සේ මැව්වයි කියලා හිතනවා කියලා හුඟක් ආගම් වල ඒක කියනවනේ. ඒක එයාගෙම තියෙන ඒ අයගේ පුජ්‍යනන්ගේ තියෙන සිතවිලි මාත්‍රයක් විතරයි කියලාවත් ඒ ගන්න තේරුම් ගන්නට මොලයක් නෑ. මේක මගේ සිත තුළ තියෙන සිතීල්ලක් විතරයිනේ කියලාවත් ඒකවත් තේරුම් ගන්නට හැකියාවක් නැහැ. ඒක නිසා මේ විවිධ දෘෂ්ටි උපාදාන කරගෙන කටයුතු කරන සංසාරය පුරා දුකටපත් වුණා දුකටපත් වෙනවා. මෙතෙන්දී ඒ දෘෂ්ටි කියන්නේ තමාගේම සිතවිලි ධර්ම තමාගේම නාම ධර්ම. ඒ නාම ධර්ම අනුව කතා කරනකොට ඒ දෘෂ්ටි කියන්නේ තනිකරම පංචස්කන්ධ ධර්මයන් උපාදාන කිරීම. ඊළඟට සීලබ්බත පරාමාස සීලබ්බත පරාමාසය කියලා කියන්නේ මේ සංසාර විමුක්තිය සඳහා විශේෂයෙන්ම දුකින් ගැලවීම සඳහා වැරදි ආකාර ක්‍රම අනුගමනය කිරීම. ওই බුදුහාමුදුරු ඉන්න කාලේ දක්වලා තියෙන පොත්වල ගංගානම් ගඟට බහලා පෞසෝදා හරින්න හිත පිරිසුදු කරන්න කියලා බහලා ඉන්නවා. ඉතින් මෝඩ මිනිසුන්ට තේරුම් ගන්න බෑ මේ කයේ තියෙන මතු පිටින් තියෙන කුඩු ටික නන්නාලා හොදලා අයින් කරන්න පුළුවන්. ඕකේ බහලා ඉච්චියට පස්සේ කොහොමද මේ මගේ සිත ඇතුලේ තියෙන දෙයක් පිරිසුදු වෙන්නේ කියලා කොහොමද පිරිසුදු වෙන්නේ කියන එකවත් තේරුම් ගන්නට ඒ අයට බෑ. ඒක තේරුම් ගන්නට තරම්වත් ප්‍රඥාවක් නැති එක හරිම පුදුමයි අත්ත වශයෙන්ම හිතනකොට. නමුත් ඒගොල්ලෝ ඒවා උපාදාන කර ගන්නවා. ශීලබ්බත පරමාස උපාදාන. ඉතින් ඒකම කරනවා. ඉතින් ඒ විදිහට කරන නොයේක් දේවල් තියෙනවා. අද කාලෙත් නිවන් යන්නට කියලා වැරදි මාර්ග උපාදාන කරන කී දෙනෙක් කටයුතු කරනවද කියලා කල්පනා කරන්න. අර ඒක මිනිස්සෙක් දෙනවා බහනා කරන්න එපා, දන් දෙන්න එපා, සීල් දකින්න එපා, නිවන් යන්නට නම් ඔක්කොම වැරදි කියලා. ඒ පස්යෙන් බොහෝ දෙනෙක් යනවා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කරලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තොරව ගමන් කරලා නිවන් යන්නට පුළුවන් කියනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි දෙයක්. නමුත් මේ පුජ්‍යලයා හැම කියනකොට බොහෝ දෙනෙක් යනවා. ගිහිල්ලා ගිහිල්ලා මට්ටු වෙලා මයි ළඟට එනවා අවුරුදු 5 10 ගිහිල්ලා. මම තවම බාරගන්නේ. මොකද අපිව ප්‍රතික්ෂේප කරලා ගිහිල්ලා නැවත මේ එන්නේ. එතකොට ආපහු බාර ගන්න නැහැ. මොකද තවත් දිගට දිගට ගිහිල්ලා හොඳටම මට් වෙන්න ආරිනවා. මේ වාගේ තීලබ්බත පනාමාස ධර්මයන් උපාතව පුජ්‍යලයක් කියනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ මහා ඒතරම් කෙවුම්කා ලොකු මහා ප්‍රබලකයෙක් නෙවෙයි නිකන් සංඥාව නිරුද්ධ කරපු පුජ්‍යලයක් කියන්නේ. ඒ මිනිහා රහත් වූ කෙනෙක් කියලා හිතාගෙන තමයි බඳින්නේ පුදන්නේ ලෝක සත්‍යය. අද ලංකාවේ ඉන්න අය මිනිස්සේ. ඉතින් ඒගොල්ලෝ උපාදාන කරගෙන ඉතින් නොයෙක් දෙනා නොයෙක් දේවල් මට ඇවිල්ලා කියනවා. එතකොට මේවා ඔක්කොම බුදුරජාණන් වහන්සේ දුක නැති කිරීම සඳහා මාර්ගයක් දෙන්න පෙන්눔 කරලා තියෙනවා නම් ඒ මාර්ගයෙන් පිට දේවල් කියලා ඒ අය දන්නේ සමහරට මේවා ශීලබ්බත පනාමාස ගණයට වැටෙන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා. මොකද දුක කෙරවර කිරීමේ නිවැරදි මාර්ගයෙන් ඈත් වෙලා වැරදි මාර්ගයක ගමන් කරන. මෙහෙම කරනකොට ඒ පුද්ගලයන්ට තේරුම් ගන්නට බෑ ඒගොල්ලෝ මේ තමන්ගේම සිටිවිලි ටිකක් මේ අල්ලගෙන දඟලන්නේ කියලා. නිවන් යන්නට දන් දෙන්න එපා සිල් රැකගෙන ඉඳලා භාවනා කරන්න එපා කියනවා. එයාගේ සිතට ඒ ඇති හැඟීම ඇති වෙනවා. ඉතින් මේ හැඟීම මෙයා අල්ලගන්නවා. තමන්ගේම සිතවිලි ධර්ම මේ උපාදාන කරන්නේ. තමන්ගේම නාම ධර්ම, තමන්ගේම පංචස්කන්ධ ධර්ම. ඒක ඒ ඇයට තේරුම් ගන්නට බෑ. ඒක නිසා මේ අනන් ඒවා කරන්නේ නැති බව අපි දන්නවා. ඒක නිසා ඒ අනුව කටයුතු කිරීම තුළිනොත් සංසාර ගමන දිග්ගැස්සෙනවා දුක්ඛ සමුදය සත්‍ය වැඩෙනවා කියන කරුණ තේරුම් ගන්න. වැදගත් කාරණාව අත්වාදෝ පාදාන ආත්මයක් ඇත කියලා උපාදාන කරනවා මම මේ කියන්නේ පජ්ජහති නෝ උපාදීයති කියන කාරණාවයි උපාදාන කරන්නේ අත්හරිනවා කියන එකයි එතකොට අත්වාදෝ පාදාන ආත්මයක් කියනවායි කියලා උපාදාන කරනවා මොනවද මේ ආත්මයක් කියලා ගන්නෙ බුදුරජාණන් වහන්සේ පෙන්වන කරනවා රූපං අත්තතෝ සම්නුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනිමා රූපං රූපස්මින් වා අත්තානං රූපය ගැන එවැනි කරුණු හතරක් උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා බොහෝ අවස්ථාවලදී. රූපය Tamanගේ ආත්මයක් කියලා හිතනවා. ආත්මය රූපවත් එකක් කියලා හිතෙනවා. රූපය තුල ආත්මයක් තිබෙනවා කියලා හිතනවා නැත්නම් ආත්මය තුල රූපය තියෙනවා කියලා හිතනවා මේ හතරෙන් බොහෝ දෙනෙකුගේ සිත තුළ තියෙන්නේ රූපය තුල ආත්මයක් තියෙනවා කියන හැඟීම ඉතින් එහෙම ඒ අය ඒක අල්ලගෙන දඟලනවා මේ රූපේ ආත්මයක් කිය. නැත්තම් රූපේ ආත්මවත් එකක් කිය. ආ රූපේ තුල ආත්මය තියෙනවා ඒ ආදී කොයි ආකාරයෙන් හරි ග්‍රහණය කරගන්නවා. එතකොට සංහාවෙන් දික්කේ මාණයෙන් යුතුව මේ රූපස්කන්ධය උපාදාන කරන්නේ. මේ එහාට කියන කරුණු ටිකක් ගැඹුරු ඒක නිසා හොඳින් සාවධානව අහන්නට ඕන. එතකොට වේදනාව ආත්මයක් කියලා ගන්නවා. වේදනාව ආත්මවත් එකක්ය නැත්නම් මේ වේදනාව විඳින්නේ මගේ ආත්මය කියලා ගන්න. වේදනාව තුල ආත්මය තියනවාය ආත්මය තුල නැත්නම් වේදනාව තියනවාය කියලා ගන්න. මේ හතරෙන් වැඩිපුර මිනිසුන්ගේ සිත තුළ කැවිලා තියෙන ලෝක සත්‍යයගේ සිත තුළ කැවිලා තියෙන්නේ මගේ ආත්මය තමයි මේ වේදනාව විඳින්නේ ආත්මයක් තියෙන නිසා තමයි මේ වේදනාව දැනෙන්නේ කියන කරුණ. එතන ආත්මයක් කියන හැඟීම තියෙනවා. මේ විදිහට සංඥාව උපාදාන කරනවා සංඥාව ආත්මයක් කියලා හිතනවා. නැත්නම් ආත්මය දිශා තමයි මේ සංඥා ඇති වෙන්නේ. ආත්මය තමයි මේ හඳුනාගන්නේ. කියන හැඟීම එවැනි අදහසක් වෙන ප්‍රේෂිත තුළ තියෙනවා ආත්මය තුළ සංඥාව හෝ සංඥාව තුළ ආත්මය තියෙනවා කියන හැඟීමත් ඇති වෙන්නත් පුළුවන් මේ තුලින් මේ කරුණු හතරෙන් වැඩි කර කෙනෙකුගේ ශිත තුළ ඇති වෙන්නට බොහෝ දුරට ඉඩ තියෙන්නේ අර මගේ ආත්මය තමයි මේ හඳුනාගන්නේ. නැත්තම් මට හඳුනාගන්නට බෑ කියන හැඟීම. ඒ වගේම සංස්කාර වලටත් විඥාන වලටත් ඔය කියන කරුණු හතරට අනුකූලව මේ ඇයි තේරුම් ගන්නට ඕන. සංස්කාර ආත්මය සංස්කාර චිතිවිලි ඇතිවීම මේ චිතිවිලි හිතන්නේ මගේ ආත්මය මම නැත් ආත්මයක් නැත්නම් මේ හිතන්නට බෑ කියලා හිතනවා චිතිවිලි තුල තමයි ආත්මය තියෙන්නේ නැත්නම් ආත්මය තුල තමයි චිතිවිලි තියෙන්නේ කියලා හිතනවා ඒ වගේම විඥාණය දැනීම. ඒ දැනීම ආත්මයක්ය නැත්නම් ආත්මයට තමයි මේ දැනීමක් ඇති වෙන්නේ. ආත්මයක් නැත්නම් මේව දැනීමක් ඇති වෙන්නේ නැහැ කියලා හැඟීමක් ඇති වෙනවා. නැත්නම් විඥානයේ තුල ආත්මය තිබෙනවා කියලා හරි නැත්නම් ආත්මය තුල විඥානය තිබෙනවා කියලා හරි ගණන් ගන්නවා. මෙතෙන්දී මේ එක එක ස්කන්ධය පිළිබඳ කරුණු හතරක් හතරක් ගැන අපි හතර හතර ගැන ගානේ අපි මේ කියේ. ඒ කරුණු ස්කන්ධ පහට වැඩි වුණාට පස්සේ එතන 20ක් තියෙනවා. මෙන්න මේ 20ද කියනවා මේෂති ආකාර සක්කාය දිට්ඨිය කියලා. මිෂ්‍ය ආකාරයෙන් කෙන ප්‍රිය සිත උපදවන පහලවන්නා උසක්කාය දිට්ඨිය. ආත්මයක් උපාදාන කරන තැනත්තා මේ සක්කාය දිට්ඨියට අමතරව අස්මිමානයක් ගණන් ගන්න මේ මූලික අධ්‍යයයක් වශයෙන් සක්කාය දිට්ඨිය ගැන අපි කතා කළේ. එතකොට මේ සක්කාය දිට්ඨිය විෂයාකාරයෙන් ඔය විදිහට ඇති වෙන අංක අනිත් ලෝක සත්‍යයට තේරුම් ගන්නට නොහැකි වුණාට භාවනා කරන මේ ඇයට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. තේරුම් ගත්තට විතරක් පමණක් නැහැ. පමණක්මදී සම්නිකරම මෙතන ආත්මයක් නැහැ කියන කරුණ අවබෝධ වෙලා පැහැදිලිවම පෙනී ආයිති. මේවා අනාත්මය අනාත්මය අනාත්මය කිය හිත හිතා හිතට කිසිම වැඩක් නැහැ. ඒකෙන් වැඩක් නැහැ කියලා මම කියන්නේ ප්‍රතික්ෂේපම කරනවා නෙවෙයි. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන පරමාර්ථය සිදුවන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ නිවන් ලැබීමට නම් ඒ නිවන් ලැබීමට මේ මේක අනාත්මය අනාත්මය කියා හිත හිත හිතට වැඩක් නෑ මේ අනාත්ම බව පැහැදිලි ලෙසම තමා විසින්ම අවබෝධ කරගත යුතුයි පෙනී ආයිති එහෙම අවබෝධ වෙච්ච කෙනාට තමයි ඒ අනාත්ම ස්වરૂපය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ අනාත්මය මේවා පංචස්කන්ධ ධර්ම අනාත්මයි කියන කරුණ මෙහිදී දැන් විස්තර කරන්නට ඕන. ඒක විස්තර කරනවා නම් පැය 4ක් 5කින්වත් විස්තර කරන්නෙම කරන්නට බෑ. එක එක ස්කන්ධයක දෙක පැය පැය ගන්න විස්තර කළා. මේක විස්තර කිරීමට දැන් අවශ්‍ය නැහැ. මොකද මේ ඇයට කලින් මේ පිළිබඳව හුඟක් දේශන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ දේශනාවල ඉදිරිපත් කර කරුණු දන්නවා මේවා ආත්ම නොවේයි කියලා මේ ඇයට පැහැදිලි අවබෝධයක් දැන් ලැබිලා ඇත. යුක්තයි කියලා අපි උපකල්පනය කරනවා. එහෙම හිතන. එතකොට මේවා ආත්ම නොවන බව තේරුම් ගන්නට ඕන පළවෙනි කාරණාව. මේ ආත්ම වශයෙන් මේවා උපාදාන කරනකොට මේ පංචස්කන්ධ ධර්මනේ මේ උපාදාන කරන්නේ. ඒ පංචස්කන්ධ ධර්මම පංචෝපාදානස්කන්ධ බවට පරිවර්තනය. මොකද පංචස්කන්ධ උපාදාන කරනකොට පංච උපාදානස්කන්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා රූපං හෝ වික්ඛේ උපාදානීයෝ ධම්මෝ යෝතත් තන්දරාගෝ සංතත් උපාදානං කියලා පාඩ. එහෙම දක්වෝ විතර දෙනවා. රූපය කියන්නේ උපාදාන කරනු ලබන ධම්මයට. එතකොට ඒ රූපේ කෙරේ යම්කිසි ඡන්දයක්, ඒ කියන්නේ කැමැත්තක්, රාගයක්, බැඳීමක් තියෙනවා නම් මෙන්න මේ ඡන්ද රාගයට තමයි උපාදානය කියන්නේ. ඒකට වේදනාව කියන්නේ උපාදානයේ බඳුන් වන ධර්මයක්. ඒක තමයි අපි උපාදාන කරන්නේ වේදනාව. අපි කියන්නේ සාමාන්‍ය ලෝක සත්‍ය. එතකොට වේදනාව කෙරේ යම් කිසි චන්දරාගයක් තියෙනවා නම් ඒක තමයි එහි තියෙන උපාදානය. ඒ වගේ තමයි සංඥා සංකාර විඥාන. ඒවා උපාදානයේ බඳුන් වන, උපාදානයේ යොමු වන උපාදාන කරනු ලබන ධර්ම ඒවා කෙරෙහි පවර්ණා වූ ඡන්ද රාගය තමයි උපාදානය කියන්නේ. එතකොට තමයි ඒවා උපාදාන ස්කන්ධ බවට පත්වන්නේ. බුදුහාමුදුරුව තවත් තැන්වල දී රූප උපාදාන ස්කන්ධ එහෙම විස්තර කරලා පෙන්වුම් කරලා තියෙනවා. යම් කිංච බික්ඛේ රූපං අතීතනාගතං පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාවාවට සංවාසකමං ආහීනං වා පනිතං දුරේ සම්තිකේව ශාසවං උපාදානීයං අයං උච්චති බික්ඛේ රූප උපාදානස්කන්ධෝ. ඔය විදිහට අනිච්ච ස්කන්ධ ගැනත් කියනවා. යම් කිසි රූපයක් තියෙනවා නම් මහන්නේ තමන්ගේ හරි බාහිර ලෝකේ හරි ඉස්සරහයි දැන් හරි මතුවට තියෙන රූපයක් හරි මොනම ආකාරයකට රූපයක් තියෙනවා නම් ශාස්ත්‍රවන් ඒ රූපේ කරේ ආශ්‍රව ධර්ම තමාගේ සිත තුළ ජනිත වෙනවා. ඒ කියන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව. ditthාශ්‍රව කියන්නේ මේවා මමය, මගේ ආදී කියන හැඟීම්. ඕවා ඇති වෙලා තියෙනවා නම් ඒ රූපේ කෙරේ ඒ වගේම උපාදානිය ඒ රූපේ කෙරේ චන්දාකාගයක් ඇති වෙලා තියෙනවා නම් අයං උච්චිත පිටේ රූප උපාදානස්කන්ධ ඒකටයි මහණෙනි මම මේ රූප උපාදානස්කන්ධය කියන්නේ ඒ වගේම වේදනාව කෙරේ යම් කෙසේ අර තියෙනවන සාසන ආශ්‍රය ගතියක් ආශ්‍රය ධර්මයක් තමගේ සිත තුළ තියෙන වේදනාව විඳීමට කැමැත්ත චන්දරාගයක් තියෙනවන ะ ඒකට ආශාවක් තියෙනවන ะ එතකොට වේදනාව උපාදාන ස්කන්ධයක් වෙනවා මේ උපාදාන නිරුද්ධකාණේ රහත් වෙනාට පස්සේ ඉතින් රහත් වෙන තෙක්ම කෙනෙකුගේ සිත තුළ මේ උපාදාන ධර්මයන් ක්‍රියාත්මක වෙනවා මේ ඇගේ හිතින් බලන්න තමන්ගේ රූපය කෙරෙහි තමන්ගේ සිත තුළ උපාදානයක් ඇද්ද නැද්ද කියලා තමන්ටම තේරෙනවා මේ රූපේට ඇලීමක් තියෙනවා මේ රූපේට බැඳීමක් තියෙනවා මේකට කැමැත්තක් තියෙනවා ඒක සමහර විට මේ භාවනා කරන විට හරි හොඳින් නුවණින් සම්මස්නය කොට මම මගේ නෙවෙයි කියලා හිතුවත් නිකන් ඉන්න වෙලාවට බලනකොට මේක මගේ කියන හැඟීම මම කියන හැඟීමක් තියෙනවා. ඒක තියෙනකොට තමන්ගේ රූපේ රූපාස් රූප උපාදානස්කන්ධයක් බවට පත් වෙනවා. වේදනාව ගැන කල්පනා කරන සුඛ වේදනාවක් විඳින්න මේ ඇයට කැමැත්තක් නැද්ද? ඒකට බැඳීමක් නැද්ද? අපේක්ෂාවක් නැද්ද කියලා. එහෙම තියෙනකොට ඒ වේදනාව උපාදාන ස්කන්ධයක් බවට පත් වෙනවා. ඒ වගේ තමයි සංඥා සංඛාර විඥාන. සංඥාවල් ගොඩ ගසා ගන්න, රැස් කර ගන්න, තව තවත් දේවල් ඉගෙන ගන්න මේ ආදී හැමදේම තියෙන්නේ අර සංඥාව උපාදාන කරගත්තු පුද්ගලයාගේ සිත තුළ පවත්නා වූ සංඥාව කෙරෙහි පවත්නා චන්දරාගයේ පවතින සාක්කල්. එතකොට මේ විදිහට සංඛාරත් විඥානත් කෙනෙක් උපාදාන කරනවා. ඡන්ද ඒක තණ්හා වෙනුත් පුළුවන් මම මගේ කියන දිට්ඨියනුත් පුළුවන් මානෙ. විශේෂයෙන් මාන කියන්නේ අස්මිමානෙන් යුතුව. මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීමෙනුත් යුතුව මේ කියන පංචස්කන්ධ දන්න උපාදාන කරන්නට පුළුවන්. උපාදාන කරන එක නෙවෙයි අපි අපට අවශ්‍ය වන්නේ මේ උපාදාන නැති කරගන්න එක. මේ වේදන නැති සම්පූර්ණයෙන් නැති කරගන්නට නොහැකි වුණත් අඩු කරගන්නටවත් පුළුවන්කම තිබෙන්න ඕන. නැත්තම් වැඩක් නැහැ දිගින් දිගට භාවනා කරලා දිගින් දිගට මේ භාවනා පන්ති වලට ඇවිල්ලා මේ දේශන අහලා ඒකෙන් ආධ්‍යාත්මික දියුණුවක් ලැබෙන්නේ නැත්තම් ඉතින් ඕකට නෑවිත් හිටියත් ප්‍රශ්නයක් නෑ. ආවයි කියලා පළක් නැත්තම් නෑවිත් ඉන්න එක වඩා හොඳයි. එතකොට මේ කොහොමද අපි උපාදාන කරන්නේ? ඇයි මේ උපාදාන කරන්නේ? ඒක තේරුම් ගන්නට ඕන. එතකොට තමයි අපිට මේ රූප මේ පංචස්කන්ධ ධර්මයන් උපාදාන කිරීම ධර්මද්දරට අඩු කරගන්නට පුළුවන් වන්නේ. දැන් අපි රූප උපාදානස්කන්ධය ගැන කතා කරමු. රූප උපාදාන රූප උපාදාන වචන දෙකක් එකතු වුණාමයි රූප උපාදාන කියන එක ඇති වෙන. රූපයයි ඒකට උපාදාන කියන වචනය එකතු කරන රූප උපාදාන තමන්ගේ ශරීරය කියලා හිතන්න රූපයට බාහිර ලෝකය අමතක කරමු දැනට. එතකොට මේ තමන්ගේ රූපය අරගෙන බැලුවොත් එහෙම මේ මගේ මේ මගේ මේකට කැමැත්තක් තියෙනවා මේකට ඡන්දයක් තියෙනවා ආශාවක් තියෙනවා එහෙම හැඟීමක් රහත් නැවිච්ච ඕනම කෙනෙකුගේ සිත තුළ નિરાයාසයෙන්ම ජනිත වෙලා තියෙන්නේ ඒක නිසා රූපය උපාදාන කරගෙන තියෙන බව තේරුම් ගන්න. දැන් මේ රූපය කියන්නේ මොකක්ද කියලා ඊළඟට බලන්න බලනකොට Tamanට තේරෙන්න ඕනේ මේ මහා දෙතිස් කුණප කොටසක් මේ අල්ලගෙන සිටින්නේ අසුචි පුරවගන මෝත්‍රා පුරවගන වම්නේ පුරවගන දුක්ඛතහමන මේ දෙදී කුණකලසරව මාසුන් ආදී කොටස් මේ උපාදාන කරන්නේ මේවා ඇතුලේ තියෙන කොටස් හරියට පැහැදිලිවම පේනවනම් එහෙම මේවා උපාදාන කරනවා තියා මේවා පයින්වත් පා ගන්නට කැමැත්තක් ඇති වෙන්නේ අර්ථ වශයෙන් බුදුහාමුදුරුවෝ මේවා කොයිතරම් දුරට මේවා කෙරේ කලකිරීමක් ඇති වෙලා තියෙනවද කියලා මට හිතුණා. මොකද බුදුරජාණන් වහන්සේට ඕන වෙලාවක බැලුවොත් බලන්න ඕන නම් එහෙම ඕන කෙනෙකුගේ ශරීරය ඇතුලේ අපි කණ්ණාඩියක් ඇතුලේ අපේ රූපය දර්ශනය වෙනවා වගේ ශරීරය ඇතුලේ ඒවා ඕන එකක් පේනවා. අනිත් අයට මේ මහසමෙන් වැසලා තියෙන නිසා පේන්නේ. ඒක නිසා ඉතින් ඒවට රැවටෙනවා. ඉතින් නමුත් අඩුම වශයෙන් මේ අඩුව මිනිහක් අපිට තැනක තියෙන තත්ත්වයක් තේරුම් ගන්න බලන්න මේ ඇතුලේ මොනවද මේ තියෙන්නේ කියලා. මේවද මම මේ උපාදාන කළේ මෙවැනි දුක දහමන පිළිකුල් කොටස්ද මේවා මම මගේ කියලා හිතාගෙන අල්ලගෙන දැඟලුවේ කියලා කල්පනා කළා බලන්න. එහෙම කල්පනා කරනකොට අඩු වශයෙන් ඒ වෙලාවටවත් තමාගේ සිත තුළ මේවා කෙරෙහි නිකම් නිම්බිදාවක් ඇති සම්පූර්ණයෙන් නැති වුණා ඒ වෙලාවටවත්. ඊට අමතරව මේ රූපේ උපාදාන කරනවා කියලා මොනවද උපාදාන කරන්නේ? ධාතු හතරක්. පඨවි ආපෝ තේජෝ වායු කියන මූල ධාතු අතරින් මේ රූපස්කන්ධය නිර්මිත වෙලා තියෙනවා. බාහිර ලෝකයේ රූපස්කන්ධත් ඒ ධාතු අතරින් නිර්මිත වෙලා තියෙනවා. මේ ස්වરૂපේ මොකද්ද? නිරන්තරයෙන් ඇති වෙ තියෙන තියෙන තියන දුකඳ කමනවා. ඒ වගේම ප්‍රත්‍යෙහි යම් යම් ප්‍රත්‍යංශ ඇති වෙනවා. ඉතින් මේ රූපස්කන්ධේ මතු පිටින්ම එහෙම ගලවලා බැලුවොත් ඇතුලේ තියෙන මස්වත් මේදවත් ඇටකටුවත් ලේවත් නසූජවත් මෝත්‍රාවත් මමණේවත් මේ එකක්වත් අරගෙන මේවා හොඳයි මේවා ලස්සනයි මේවා සත්‍යවත් දේවල් මේවා මහා වටිනා දේවල් කියලා කෙනෙක් හිතයිනේ. හිතන්නේ මෙහෙම හිතන්නට බෑ හරියට ඒවා තේරෙනවා. එතකොට Tamanටම තේරෙනවා මෙතන තියෙන මේ ධාතු හතරක්. මේවා තමයි මේ අල්ලගෙන දඟලන මේවට තමයි මේ මම මගේ කියලා හිතාගත්තේ. මේවා තමයි ආශා කරන්නේ කියලා. එතකොට Taman තේරුම් ගන්න රූපේ රූපේ පාඩුවේ පැත්තකව හේ තියෙන දෙයක්. රූපේ දන්නේ අපි මේකට ආශ්‍රය කරනවායි කියලා. රූපේ දන්නේ මේක මම මම මගේ කියලා අපි හිතනවායි කියලා. රූපේ රූපේ පාඩුවේ පැත්තක තියෙන දෙයක්. අපි කොහොම හිතුවත් රූපේ ගණන් ගන්නෙත් නෑ. මම කියලා හිතුවත් ගණන් ගන්නෙත් නෑ. මගේ කියලා හිතුවත් ගණන් ගන්නෙත් නෑ. මේ රූපේ හොඳයි කියලා හිතුවත් රූපේ ගණන් ගන්නෙත් නෑ. මේක නරකයි අපවිත්‍ර දෙයක් මකුණක කොටසක් කියලා හිතුවත් ගණන් ගන්නෙ. රූපේ පැත්තක ඒකේ පාඩුවේ ඇති ඇති නැති නැති යන එක වෙනම රූපීය ධර්මයක්. එච්චරයි. අපේ සිතින් මේක ගිහිල්ලා අල්ලනවා. අල්ලනවා කියන්නේ උපා කැමැත්තක් ඇලීමක් ඇති වෙනවා. ඒ කැමැත්ත ඇලීම තියෙන්නේ රූපය තුල නෙවෙයි තමාගේ සිත තුලයි කියන එක තේරුම් ගන්න. මේ ලෝකේ ඕනම දෙයක් පිළිබඳ යම් කිසි ඇලීමක් කැමැත්තක් තියෙනවා නම් ඒක තමාගේ සිත තුල තියෙන දෙයක් වෙනා බාහිර ලෝකේ වස්තු වල තියෙන දෙයක් නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතුයි. එතකොට රූපස්කන්ධය පිළිබඳ යම් කිසි ඇලීමක් බැඳීමක් තියෙනවා නම් මේ ඇලීම බැඳීම තමාගේ සිත තුළ ක්‍රියාත්මක වන්නේ ඒ සිත තුළ තියෙන චිත්ත සංස්කාර ධම්ම තුළින් තමයි රූපය උපාදාන කරන්නේ. ඒක නිසා රූපෝපාදානස්කන්ධ කියලා කියන කතාවේ තියෙන්නේ රූපය සිතින් අල්ලගෙන දඟලන මෝඩකම. මේක තේරුම් ගන්න. එතකොට මේ සංස්කාර ස්කන්ධයටයි ඈත්න්නේ මේ රූපය මම කියලා හිතෙන එක, මගේ කියලා හිතෙන එකට ඇලීමක් ඇති වෙන එකට කැමැත්තක්, රාගයක් ඇති වෙන ඔක්කොම සංස්කාර ස්කන්ධය දාන්න. චිත්ත සංස්කාර දාන්න. ඒවා සංස්කාර ස්කන්ධයට අයත් ධර්ම. මේක හරියට තේරෙනකොට තමයි මෙතෙක් කල මේ රූපේ උපාදාන කරගෙන හිටියේ කොයිතරම් මෝඩකමකින්ද රූපය වෙනම ධර්මයක්. මේ චිත්ත සංස්කාර ධර්ම තවත් එකක් කියලා සිතින් අයින් කරනවා. මේ රූපය මම හෝ මගේ ආත්මයක් නෙවෙයි හුදු නාම මේ ධාතු මාත්‍රයක්. ඒවා පිළිබඳව යම් කිසි ඇලීමක් බැඳීමක් තියෙනවා නම් ඒක සිතේ තියෙන සංස්කාර ධර්මයක්. සංස්කාර ස්කන්ධයට අයත් ධර්මයක්. මෙතන දෙකක් තියෙනවා මේ දෙක දෙකක් වශයෙන්ම දකින්න. එහෙම හරියට භාවනාවෙන් දැකලා මේ රූපේ සම්පූර්ණයෙන් සිතින් අතහරිනවා මම මේක උපාදාන කරන්නේ නැහැ කියලා අතහරින්න භාවනාව දියුණු කරනකොට නම් එහෙම අතහරින රූපේ සම්පූර්ණයෙන්ම සිතට නොපෙනී යනවා. මොකද ප්‍රඥාව තුළින් අනාත්ම ලක්ෂණය අවබෝධ වෙලා රූපය අතහැරීම නිසා ඒක සිදුවන්නේ. මේ විදිහට රූපය පිළිබඳ තියෙන උපාදානය තරමද්දරට හෝ අඩු කරගන්නට පුළුවන් ශක්තිය මේ ඇයිට ලැබේ. මේ විදිහට කටයුතු කිරීම තුළින්. දැන් අපි වේදනාව ගමු. වේදනාව කියන්නේ විඳීම සැප හෝ දුක් හෝ මදහත් වේදනාව. මේ වේදනාව උපාදාන කරන සුඛ වේදනාවත් උපාදාන කරනවා. ඒ වගේම දුක් වේදනාවට උපාදාන කරනවා. දුක් වේදනාව යම් තුලක් යමක් තුලින් ලැබෙනවා නම් ඒ දුක් වේදනාව ගෙන දෙච්ච දෙයක් උපාදාන කරනවා. සුඛ වේදනාව යම් දෙයක් තුලින් ලැබෙනවා නම් ඒ අරමුණත් උපාදාන කරනවා. මේ විදිහටයි සිදුවන්නේ. එතකොට වේදනාවේ ස්වરૂපය මොකද්ද? විදීමක් ඇති වෙලා නැති වෙලා යන එකයි. හේතුන් නිසා ඇති වෙන ඵල ධර්මතාවය. අපි කැමති වුණත් එකයි අකමැති වුණත් එකයි අපේ කැමැත්ත හෝ අකමැත්ත වේදනාව ඇතිවීම හෝ නැතිවීම සඳහා බලපාන කරුණක් නෙවෙයි. වේදනාව ඇතිවීමට හේතුවක් හේතු තියෙනවා. ඒ හේතු එකතු වුණාට පස්සේ අනිවාර්යයෙන්ම වේදනාව ඇති වෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත්. අපි හිතමු දුක් වේදනාව කියලා තමන් කොච්චර දුක් වේදනාව විඳින්නට අකමැති වුවත් තමන් කොච්චර දුක් වේදනාව විඳින්නට අකමැති වුවත් ඒ දුක් වේදනා ගෙන දෙන තමන් කොච්චර දුක් වේදනා විඳීමට අකමැති වත් ඒ දුක් වේදනා විඳීමට දුක් වේදනා ඇතිවීමට හේතුපාදක වූ කරුණු හේතු ටික එකතු වුණාට පස්සේ දුක් වේදනාව ඇති වෙනවා. මේක මම විඳිනවා කියලා හිතනවා නම් ඒක තමන්ගේ හිත තුළ තියෙන සංඥාව. ඒක පැහැදිලිවම තේරුම් ගන්න. සැප හෝ දුක් හෝ මදහත් හෝ වේදනාවක් මම විඳිනවා කියනවා නම් ඒක වේදනාවේ තියෙන එකක් නෙවෙයි තමාගේ සංස්කාර ස්කන්ධය තුළ තමාගේ සිත තුළ පවත්නා වූ ධර්මයක්. මේ වේදනාව මහා ප්‍රබල එකක්ය දුක් වේදනාවක් නම් මේක මහා දරුණු එකක්ය සැප වේදනාවක් නම් මේක ඉතා හොඳ රසවත් ඉහළ වේදනාවක් කියලා යම් කෙනෙක් හිතනවා නම් ඒක වේදනාව තුළ තියෙන ධර්මයක් නෙවෙයි තමාගේ ශිත තුළ තියෙන ධර්මයක් ඒකත් තේරුම් ගන්න මේ වේදනාව නැති කරගන්නට ඕන දුක් වේදනාව නැති කරගන්නට ඕන කියන හැඟීමක් තියෙනවා නම් ඒකත් සංස්කාර ධර්මයක් වේදනාව තුළ නෙවෙයි ඒක තියෙන්නේ. වේදනාව සුඛ වේදනාව තව තවත් ලබා ගන්නට ඕනේ කියලා ආශා කරනවා නම් ඒක තියෙන්නේ සමාගයේ සිත තුළ වෙන වේදනාව තුළ නෙවෙයි. දුක් වේදනාවට ගැටීම සුඛ වේදනාවට ගැලීමක් කියන දෙකම සමාගයේ සිත තුළ පවත්නා වූ චිත්ත සංස්කාර ධර්ම සංස්කාර සම්බේධය ධර්ම. ඒවා වේදනාව තුළ තියෙන දේවල් නෙවෙයි. අපි දුක් වේදනාවට කිසිම අවශ්‍යතාවයක් නැහැ ඇති කර දෙන්නට. සුඛ වේදනාවට කිසිම අවශ්‍යතාවයක් නැහැ ඇති කර දෙන්නට. හේතුන් ඇති වුණාට පස්සේ වේදනාව ඇති වෙච්ච එකයි. ඒක මේ මේ හේතුඵල ක්‍රියාදාමයක් විනා ඒවට එක එක්කෙනාට ඕනෑ ඕනෑ විදිහට ඇති වෙන නැති වෙන ධර්මතාවයන් නෙවෙයි. හේතුන් නිරුද්ධ වෙනකොට මේ දුක් වේදනාව, සුඛ වේදනාව, මෙදාත් වේදනාව නිරුද්ධ වෙනවා. ඒ ප්‍රඥය හරියට අවබෝධ වෙනකොට Taman තේරුම් ගන්නට පුළුවන්, Taman තේරුම් ගන්නට පුළුවන් ශක්තිය දෙන්නට ඕනේ. මේවා සිතින් අල්ලාගෙන දඟලනවා නම් ඒ දඟලිල්ල තියෙන්නේ තමාගේ සිත තුළ, තමාගේ සිත තුළ තියෙන මෝඩකම විද්‍යාව තිබෙන නිසා කියලා. එතකොට සුඛ වේදනාව මගේ කියලා හිතන්නෙත් නෑ මම කියලා හිතන්නෙත් නෑ මේක දරුණුයි කියලා හිතන්නෙත් නෑ දුක් වේදනාවක් නම් සුඛ වේදනාව නම් මේක ඉතා මිනිවි කියලා හිතන්නෙත් නෑ ඔක්කොම චිත්ත සංස්කාර ධර්ම සුඛ වේදනාව තුල තියෙන දෙයක් නෙවෙයි කියලා දකිනකොට අනිත්‍ය ඔක්කොම චිත්ත සංස්කාර ධම්ම කියලා හරියටම දකින්නටත් පුළුවන් නම් මේ දෙක දෙකක් කියලා දැකලා දෙක දෙපැත්තට සිටින් අයින් කරලා වේදනාව වෙනම දෙයක් වේදනාව පිළිබඳ පහළවන්නා වූ මේ චිත්ත සංස්කාර ධම්ම තවද්දයක් කියලා දෙක දෙපැත්තට සිටින් අයින් කරන්න අයින් කරනකොට බොහෝ දුරට දුක් වේදනාවක් විඳින විදිහට මේ විඳින විට මේක කළොත් එහෙම ඒ වේදනාව 90කට වැඩි එකවරම නතර වෙනවා අඩු වෙනවා නැති වෙනවා සමහර රෝග ප්‍රවශ්‍ය කරගන්නට පුළුවන්. ඒ කියන්නේ ශාරීරික වශයෙන් දිගින් කල්පවත්න රෝග නෙවෙයි. ඒ වෙලාවට ඇති වෙන සුළු සුළු රෝග පවණය අඩු නැති කරගන්නට පුළුවන්. වේදනාව ඒ ආකාරයෙන් නිෂ්පරිදි දකිනකොට. එතකොට මේ වේදනාව මම විඳිනවා නෙවෙයි මගේ විඳීමක් නෙවෙයි. හේතුඵල ක්‍රියාදාමය. මෙන්න මේ අවබෝධයෙන් යුතුව වේදනාවෙන් සංඥා ස්කන්ධය අයින් කරන්න. එතකොට වේදනාව කෙරේ තියෙන ඇලීම බැඳීම අඩු කරගන්නට පුළුවන් වේ. අනිත් අතින් තේරුම් ගන්න විශේෂම සුඛ වේදනාවට ඇලෙන නිසා මේ සුඛ වේදනාව මම විඳින එකක්වත් නෙවෙයි, බාහිර අරමුණක් වලින් ඇති කර දුන්න දෙයක්වත් නෙවෙයි, මගේ සිතේ තියෙන මෝඩකමට මාම ඇති කරගත්තු දෙයක්. ඕක ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඇති වෙයි පැවති නැති යන මේ නාම ධර්ම වල මොන හරයක්ද කියලා අවබෝධ කරගන්න. එතකොට මේවා හිස්සු ධර්ම කිසිම සාරයක් නැති වූ ධර්ම. මෙලෙසින් තේරණයට මේවා කෙරේ තියෙන උපාදානය අතු කර ගන්නට පුළුවන්. ඊටත් අමතරව තව තේරුම් ගත යුතු සුඛ වේදනාවට ඇලීම නිසා දුක් වේදනාවට ගැටීම නිසා තන්නිකරම දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වුණා සංසාරේ පුරා දිගින් දිගට සංසාර දුක් වින්දා තව දුරටත් මා මෝඩයෙකු වගේ මේ සංසාර දුකම අනුභව කරන්නට යනවද යා යුතුද කියලා ඕවට හරියට ප්‍රඥාවෙන් පිළිතුරු ලැබෙනකොට මේ දුක් වේදනාව උපාදාන කරන එක බොහෝ දුරට අඩු කරගන්නට පුළුවන් වේ. ඊළඟට සංඥා ස්කන්ධය සංඥා කියන්නේ හඳුනා ගන්න එක බව දන්නවා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා කියලා කොටස් හයක් එහි තියෙනවා. මේ සෑම එකම රූප සංඥා ආදී හැම එකක්ම තනිකරම සම්මුතිය තුලින් ඇතිවෙච්ච මුලාවක්. මේක හොඳට ප්‍රඥාවෙන් ටිකක් අවබෝධ කරගන්න බලන්න. අපි හිතමු රූප සංඥාවක් ගැන. රූපයක් පැත්තක ඔහේ තියෙනවා. Tamange සිතින් ඒක ඇහෙන් දැක්කට පස්සේ ඒ රූපේ ඉතින් සිතින් හඳුනා ගන්න විවිධ විදිහට. හොඳයි, ලස්සනයි, කැතයි, මීරි, උසස් වටිනවා, පාත් ගෑනියක්, මිනිහෙක් ඕන විදිහට හඳුනනවා. රූපේ පැත්තක ඔහේ තියෙනවා. Tamange සිතිවිලි ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා පිටට. වෙන දෙයක් එතන නෑ. ඒ රූපය අපි හඳුනාගත්තට ඒ හඳුනාගත්තේ සම්මුතියකින් අපි සම්මුති සත්‍යයක පිළිතලා මේවා සත්‍ය නෙවෙයි පරමාත්මයි සත්‍ය නෙවෙයි ඒකත් අවබෝධ වෙනවා අවබෝධ වෙන්නට. ඒතර රූපයේ පැත්තක තියෙන දෙයක් අපේ සිතින් ඒ ගැන සංඥා ඇති කරගත්තේ රූපයේ තුල ඒ කිසිම සංඥාවක් නැහැ. තමන්ගේ සිත තුළේ සංඥා තියෙනවා. තමන් මේ ඇති කරගත්තේ තමන්ගේ අතීත පුරුදු නැත්නම් තමන් ඇසුරු කරන අයගේ ක්‍රියාපටිපාටියන් ඊළඟතු දේවල් ආදී විවිධ කරුණේ සඳහා බලපාන්නට පුළුවන්. සම්මුති වශයෙන් තියෙන දේවල්. එතකොට මේ සම්මුති වශයෙන් අපි මුලා කළ ධර්මයක් සංඥාව කියන්නේ. මේක හරියට තේරෙනව නම් ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා වලටත් ඒ අවබෝධය පතරවන. පතරනකොට Tamanට තේරෙයි මේ සංඥාව කියන්නේ සම්නික්‍රම මුලාවක් කියලා. මේ මුලාවෙන් රැවටිච්ච නිසා සංඥා අල්ලගත්ත. සංඥාව නිසා ඒ සංඥාවට බඳුන් වන දේවල් අල්ලගත්ත. ගැහැණියක් සිටිනවා කියන සංඥාව ඇතුණාම ඒ රූපය අල්ලනවා. යෙගමියෙක් ඉන්නවාසි කියන හේ සංඥාව ඇතිවෙනවා මේ රූපය අල්ලනවා. තරුණියක් තරුණයෙක් ලස්සනයි කැතයි. ඔය විදිහට හතරෙක් මිතුරෙක් ඔය නොයේක් විදිහට සංඥා ඇති වුණාට පස්සේ සංඥා තුළින් මේවා අල්ලනවා. මේ සංඥා ඇතුනේ නැත්නම් මොකද්ද සත්‍ය කියලා බලන්න. අපි දෝ ඇහැට දැන් ප්‍රිය රූපයක් දකිනවා උදාහරණයක් අපි ගමු එහෙම එකක්. එතකොට මේ ප්‍රිය රූපය දැක්කට පස්සේ මේක ලස්සනයි හොඳයි හරි ෂෝක් කියලා එහෙම හිතනවා. ඒ සංඥාව ඇති වෙනවා. ඊට පස්සේ ඉතින් අර වේදනාදී ධර්මයන් ඇතිලා ඒවා ඒවට ආශා කරන එක වෙනම දෙයක්. එතකොට මෙතන Tamange සිත තුළ මේ නාම ධර්මයේ ඇති වුණේ නැත්තම් ඒ කියන්නේ සංඥාව පහළුන්නේ නැත්නම් සුඛයි, හොඳයි, ලස්සනයි, මිහිරි ආදී. කිසිම ආස්වාදයක් ඒ තුලින් ගෙන දෙන්නෙත් නෑ. කිසිම ආස්වාදයක් ගෙන දෙන්නේ නිසා ඒක කෙරේ ආශාවක් ඇතිෙන්නෙත් නෑ. ආශාවක් ගෙන දෙන්නේ නැති නිසා ඒක දිහා නැවත නැවත බල බලා ඒක තුලින් සංසාරේ ඇදගෙන යන එක ක්‍රියාත්මක වන්නේ නැහැ. මේ ඇහැ කන නාසය දේහ ශරීරය මනස කියන ඉන්ද්‍රිය ධර්මයන්ට රූප ආදී අරමුණු හමු වුණාට පස්සේ ඒ තුලින් සංසාරයේ පුරා ලෝක සත්‍යය ඇදගෙන ඇදගෙන යනවා මේකයි සිදුවන ක්‍රියාදාම එතකොට මේ සංඥාව ඇති වුණේ නැත්නම් බොහෝ දුරට දැනීම මාත්‍රෙම නතර වෙනවා අශීන් මාත්‍රෙම නතර වෙනවා. ඒක කියන්නේ දකින්න දේ දකින් මාත්‍රෙම අසන දේ අශීන් මාත්‍රෙම සිතන දේ සිතින් මාත්‍රෙම නතර කරන්නට පුළුවන්. විඤ්ඤාතේ විඤ්ඤාතමත් සම්භාවිෂති කියලා කියන්නේ. එතකොට මේ විදිහට ඒක හරියට තේනකොට සංඥාවේ මුලාව තේරුම් ගන්න. මේ සංඥාවෙන් අපි කිසි දෙයක් හඳුනාගත්තේ නැත්නම් මේ ලෝකයේ කියන කිසිම දෙයක් කෙරේ කිසිම සිතවිල්ලක් අපගේ සිත තුළ ඇති වුණේ නැත්නම් ලෝකෙන් මුණ වැඩක්ද ලෝකයෙන් අපිට ඇති වැඩේ මොකක්ද කියලා බලන්න ලෝකයක් කියන්නේ තමාගේ සිත තුළ ඒ පිළිබඳ සිතවිලි ඇතිවීම පමණයි වෙන දෙයක් නෙවෙයි කවර කෙනෙක් හරි කවර දෙයක් හරි කවර ලෝකයක් හරි ගැන සිතීලි ඇතිවීම පමණයි මෙතන ලෝකයක් තමන්ගේ సంతානිය අනුව බලනකොට ලෝකයක් කියන්නේ. බාහිර ලෝකයේ බාහිර ලෝකයේ පැත්තේ පැත්තේ බාහිර පාඩුවේ ඒක පැත්තේ ඔහෙදී පැත්තක ඔහෙදී. නමුත් තමන්ගේ සිතීවිලි ධර්ම ඇතිවීම පමණයි මෙතන තියෙන්නේ. මේ සිතීවිලි නිරුද්ධ වී ගියා නම් මෙහෙම මම කියන කෙනෙකුත් නැහැ, මගේ කියන දෙයක්කුත් නැහැ, අගේ කියන දෙයක්කුත් නැහැ, ලස්සනයි කැතයි කියන මොකකුත් නැහැ. මේක හරියට තේරුම් ගන්නවා නම් Tamanට අවබෝධ වෙලා පේනවා මෙතන මෙතෙක්කල් තමන් මුලා වෙච්ච ආකාරය. මෙන්න මේ සංඥාව කෙරේ තියෙන මුලාව මම අයින් කරනවා කියලා අයින් කරන්න අයින් කළොත් භාවනාව දිනු කෙනෙකුට සංඥා නිරෝධයකට සිදුපත් වෙනවා. පත් කරගන්නට පුළුවන්. මේ සංඥා නිරෝධයකට සිතපත් කරගත්තොත් එහෙම එහෙම මේ කවදා මෙතනින් එක්කෙනෙකුට හරි මේපත් කරගන්නට පුළුවන් වුණොත් සියොන් දැනීමක් ඇති වෙන්නේ මෙතනක් තියෙනවා සංඥාවක් ඒ සියොන් දැනීමේ තියෙන සුඛාස්වාදයක් වෙන දෙන එකක් ඒකේ මේක සියුම් වේදනාවක් තියෙනවා කියන සංඥාව තියෙනවා මෙතන නැත්තම් මේක චිත්ත සංස්කාරයක් කියන සංඥා ධර්මයක් ඇති වෙනවා නැත්තම් මේක මහා උසස් දෙයක් කියන සංඥා ආදී තියෙන ඒ සංඥාත් අයින් කරන්නේ අයින් කරපුවම හොත නිවෙනවා මෙතන නිවීමක් තියෙනවා කියන නිසා ඒකත් අයින් කරන්න. යම් කිසි කෙනෙක් නිවනටපත් කරගෙන සිටින කෙනෙක් නම් නිවනට හිතපත් වෙනවා. මේ නිවනේ නිවන නිවන කියන සංඥාවත් අයින් කරගන්න. එකම සංඥාවක්වත් තියාගන්න එක. එතකොට පුදුම විදියකට සිත නිවීමකට පත් කරගන්නට පුළුවන්. එතකොට මේ සංඥාව උපාදාන කලේ සිතේ තියෙන චිත්ත සංස්කාර ධර්මයන් තුළින්. සංඥාව තුළ කිසිම උපාදානයක් නැහැ. ඒක නිසා සංඥාව වෙනයි මගේ සිත තුළ ඒ පිළිබඳ තියෙන ඇලීම බැඳීම ඡන්දය රාගය මම කියන එක මගේ කියන එක ඔක්කොම සිත තුළ තියෙන දෙයක් මේ දෙක දෙකක් නේ එකක් නෙවෙයි කියලා අයින් කරන්න. මයින් කළාට පස්සේ ලොකු සනසීමක් ලබන්නට පුළුවන් වෙයි. ඊළඟට විඥාන ස්කන්ධය. විඥාණයත් උපාදාන කරන ලෝක සත්‍යය. අපි හිතමු වතුරකට කෙනෙක් ලුණු කැටයක් දිය කරන පිරිසිදු ලුණු කැටයක් මණ්ඩාරවා මෙයා මුකුත් නැති. දැන් වතුර දිය කළාට පස්සේ ලුණු තියෙනවා කියලා වතුරේ පේන්නේ ඒ පිරිසිදු වතුර ටික විතරක් අපිට දැర్శණය වෙනවා. යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ වතුරයි ලුණුයි කියන දෙකම එකක් කියලා ඒක මෝඩකමක්. එතන දෙකක් තියෙනවා කොටස් දෙකක් අපිට පේන්නේ. ඒ වගේ විඥානස්කන්ධය උපාදාන කරපු පුද්ගලයාට මෙතන කොටස් දෙකක් තියෙනවා කියලා දකින්නට බෑ. විඥා විඥානයේ හොද දැනීමක් පමණයි. ඒක උපාදාන කරන්නේ සංඥාවකලින් සංස්කාරකලින්. ඒක නිසා ඒ දෙක දෙකක් කියලා අයින් කරන්න. අයින් එහාට කියන්න තියෙන සංස්කාර ස්කන්ධය උපාදාන ඒකට තමයි විශේෂ අවධානයක් යොමු කරන්නට තිබෙන කාරණාව විනාඩි 5කින් විතර ඉවර කරන්න. කාලය ඉක්ම ගිය නිසා. එතකොට සංස්කාර කියන්නේ සිතේ තියෙන සිතවිලි ධර්ම සිත තුළ තියෙන චන්දරාගයේ ආශාව මම්මගේ කියන හැඟීම හා සම්ප්‍රයුක්ත වෙන චෛතසික ධර්ම ඇර අනිත් කිසිවක් උපාදාන නෙවෙයි. එහෙමනම් උපා සංස්කාර ස්කන්ධය තුල තියෙන තණ්හාව හා සම්මිෂ්ඨ වූ චන්දරාගය හා බැඳුණු සිටිවිලි ටික හැර අනිත් ඒවා කොහොම උපාදාන නෙවෙයි කියන එක අවබෝධ කරගන්න. එතකොට මේ චන්දරාගය තමයි උපාදාන කලේ. උපාදානයට බඳුන් වන්නේ ඒ චන්දරාගයේ තියෙන නිසා. ඇයි අපි මේ උපාදාන කරන්නේ? ඒක තමයි තේරුම් ගන්නට ඕනේ උපාදාන අඩු කරගන්නට ඕනේ. උපාදාන කරන්නේ තමන්ගේම පංචස්කන්ධ ධර්ම නැත්නම් බාහිර ලෝකයේ පංචස්කන්ධ ධර්ම ආජීවී සජීවී කවර දෙයක් හරි මේ උපාදාන කරන්න විට තනිකරම උපාදාන කරන්නේ දුක්ඛ සත්‍යයක් කියන එක දතේතේ ලෝකේ යම්තා සංස්කාර ධර්ම තියෙනවා නම් සබ්බේ සංඛාරා දුක්ඛය ඔක්කොම දුකක් දුක්ඛ සත්‍යයට ඇතුළත දෙයක් මෙයක් මම මේ උපාදාන කරන්නේ දුක්ඛ සත්‍යයක් කියන එක තේරුම් යා යුතුයි හදවතට පෙනී යතු මං කියන එක සිහිපත් කරන එක නෙවෙයි හදවතට දකින්නවා කියන්නේ කවබෝධ කරනවා කියන ලুকু වෙනසක් තියෙනවා හසයි පොළොවේ වගේ ඒක නිසා ඒක අවබෝධය ඇති වෙ යුතුයි මේ ඉතා කෙටියෙන් අපි කියන්නේ එතකොට ඇයි අපි මේ උපාදාන කරන්නේ? උපාදාන කිරීමේ සංසාරයේ පුරා ඉදදී ඉදදී මෙරි මෙරි සංසාර දුක් අනුභව කළා. මේ තනිකරම දුක්ඛ සමුදය සත්‍යක් මේ කර ඇති වෙන්නේ කියන කරුණ දකින්න. ඉස්සෙල්ලා දුක්ඛ සත්‍යයක් මේ උපාදාන කරන්නේ මේක දුකක් වශයෙන් නොදැකපු නිසායි දුක්ඛ සත්‍ය උපාදාන කරන්නේ දුක්ඛේ අඥානං දුක ගැන නොදැක්කම නිසායි මේ උපාදානය ඇති වෙන්නේ කියන කරුණ උපාදාන සමුදේ ආකාරයෙන් දකින්නේ දැන් මෙතෙන්දී මේ උපාදානය කරන විට සම්නික්‍රම දුක්ඛ සමුදය සත්‍යයක් තමයි උපාදාන කරන්නේ කියලා Tamanට තේරෙන්නට ඕනේ මේක නිසා සංසාර දුකට ඇදෙන්නයි කියලා දුක්ඛ සමුදය අඥාන දුක්ඛ සමුදය කෙරෙහි දැනීමක් නැති මෝඩකම නිසායි මේ උපාදාන සිදු කරන්නේ කියලා එතන තියෙන උපාදාන සමුදය දකින්න මේවා දකින්නවා කියන්නේ නිකන් කියන එක සීකරන එක නෙවෙයි මෙහෙමයි සිදුවෙන්නේ කියලා අවබෝධ කරලා හිතට පෙනෙන එක. එහෙම නැතුව දැකීමක් නෙවෙයි. ඊළඟට මේ උපාදාන කරන්න කරන්නේ මොනවද? බාහිර පංචස්කන්ධ ධර්ම නැත්නම් තමන්ගේ පංචස්කන්ධ ධර්ම. මේ පංචස්කන්ධ ධර්ම වල ස්වરૂපේ මොකද වහ වහ වහ වහ ඇති වී ඇති වී නැති වී නැති යන ශනික වශයෙන් අනිත්‍යතාවයට යනවා ශනික වශයෙන් නිරුද්ධ නිරුද්ධ වී යනවා මෙන්න මේ ශනික අනිත්‍යතාවයේ ශනික නිරෝධය දකින්නට පුළුවන් ශක්තිය ඇති කෙනෙකුට පහළ පහළ මාර්ගඵල ලැබෙපු කෙනෙකුට ඒක දකින්න පුළුවන් කියලා මම හිතන්නේ. නමුත් එහෙම පුළුවන් නම් එහෙම කියන පුළුවන් කෙනෙකුට පැහැදිලිවම තේනවා උපාදාන කරනම යම් කිසි දෙයක් අපි උපාදාන කරනකොට මේ දේ නැති වෙලා නිරුද්ධ වෙලා ගිහිල්ලා ඉවරයි. අපි උපාදාන කරන්නේ පංචස්කන්ධ ධර්ම වලින් ඒකත් එතකොට මේ ඇති වෙලා නැති වෙලා ඉවරයි. මොකද්ද උපාදාන කරන්නද තියෙන්නේ? මොකද්ද උපාදාන කරන්නේ? වේගවත් සුළඟක් අතින් අල්ලලා බදා ගන්නට යනවා වගේ. අත් දෙක කිට්ටු කරන්නට ඉස්සලා හුළඟ පාස් වෙලා ඉවරයි. අත් දෙක කිට්ටු කරනකොට අල්ලන්නට හුළඟකුත් නැහැ. අල්ලීමකුත් නැහැ. මෙන්න මේ Nirodha ඒ කියන්නේ පංචස්කන්ධ සංඛ්‍යාත මුළු විශ්වයම පවත්නා නිරෝධේ අත්දකින්නට බැරි මෝඩකම සිත තුළ තියෙන නිසා නිරෝධේ අඥානං ඒක ක්‍රියාත්මක වෙන නිසායි උපාදානයේ නිරුද්ධ වන්නේ. උපාදානිය ඇතිවන්නේ. අන්න ඒ කරුණ උපාදාන සමුදය වශයෙන් දකිනවා. එහෙම දකිනකොට Tamanට තේරෙන්නට ඕනවා මේ දුක්ඛ සත්‍යයක් උපාදාන කරන්නේ දුක්ඛ සමුදය සත්‍යය මේ උපාදාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ සමුදය ගැන නොදන්නාකම නිසා මේ මම උපාදානය කරන්නේ කියලා අවබෝධ වෙනකොටම කාමෝපාදාන කියන කොටස පැත්තකට තල්විලා යනවා. නිරෝධයේ හරියට දකිනකොට මම කියලා කෙනෙක් නැහැ සත්‍යයේ පුජ්‍යලයේ මුල විශ්වයේම නැති බව අවබෝධ වෙනකොට දිට්ඨි උපාදාන ශීලබ්බත උපාදාන ඔක්කොම පැත්තකට අයින් වෙනවා මොකද පිළිටන්නද බෑ මම කියලා කෙනෙක් සිටිනකොට තමයි මේ හැම දෙයක්ම තියෙන්නේ මම කෙනෙක් කියලා කෙනෙක් නැතිකොට උකට පිළිටන්නට තැනක් නෑ මේ බලනකොට Tamanට තේරෙන්නට ඕනේ ආශාව කොතනද මේවා කෙරේ තියෙන්නේ කියලා ඉතින් උපාදාන නිරුද්ධ වන්නේ රහත් වූ කෙනෙකුට කියලා මා කලින් කියවා වෙන කෙනෙකුට කිසිම ආශාවක් නැහැ. ඒ අය මැරෙන අවස්ථාව දකිනවා. පින්නම් පාන අවස්ථාවේදී මේ සියල්ලම නිවි යන කාර්ය දකිනවා. සියල්ලම නිවි යනකොට සියල්ලම අතහරින බව දකිනවා. ඒ සියල්ලම අතහරිනකොට කිසිම දෙයක් උපාදාන කරන්නේ කිසිම දෙයක් අල්ලන්නේ නැහැ. කිසිම දෙයක් කෙරේ ආශාවක් නැහැ කියලා දකිනවා. එහෙම දකිනකොට උපාදාන සම්පූර්ණයෙන් නිරුද්ධ වී ගිය ආකාරය දකිනවා. ඉතින් ඒව දකින්නට භවනාව ඉහළම වශයෙන් දිනුනේ නැති කෙනෙකුට බෑ මේ කරුණු පාදක කරගෙන ධර්මද්දරට හෝ මේ උපා උපාදාන ධර්මයන් අඩු කර ගැනීමට හෝ මේ අය උත්සාහ ගන්නට ඕනේ උත්සාහ ගැනීම තුළින් කවදා හෝ දවසකදී මේ උපාදාන ධර්ම සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්නට වාසනාව ශක්තිය ලැබෙනවා ඇතිසේම වේවා කියලා ආශිංසනය කරමින් කාලය ඉක්ම ගිය නිසා මේ දේශනාව දැන් නිම කරනවා ඉදිරියේදී කරන්න තියෙන දේශනාවේ තියෙන කරුණ ඉතා කෙටියෙන් කියන්නම් ඒ ගැන හිතාගෙන ඉන්නට ඕනේ ඊළඟ දවසේ එනකොට සති දෙකක් පල් තියෙන සති දෙක තුළ ඒ කරුණ අවබෝධ කරගන්න ඒවම් පස්සම්බිකේශ තවාරිය සාවකෝටක්කස්මින් රූපස්මින් නිම්මෙදි වේදනායපි නිම්මෙදි සංඥාය නින්දිත සක්කාරේෂ නින්දිති විඥානස්මින් නින්දිති නින්දින්නම් විරජ්‍යති විරාගා විමුච්‍යති මේ ආකාරයෙන් මේ කරුණ හරියට දැකපු කෙනා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ කයෙම කලකිරෙනවා කලකිරෙනකොට විරාගය ඇති වෙනවා විරාගයකට අතහරිනවා විමුක්තස්මින් විමුක්තමේ චිපජානාති විමුක්තත්වයට පත් වුණාට පස්සේ ඒක හරියට අවබෝධ කරනවා අයං මුච්චිත බික්කේ බික්කෝ අන්න ඒ බික්ෂුවට ගේනවා නේවාචනාතින අපචනාතින නේව පංචහත්න උපාදීයති ආදි වශයෙන් අත්හරින්නෙත් නෑ උපාදාන කරන්නෙත් නෑ දල්වන්නෙත් නෑ නිවන්නෙත් නෑ රස කරන්නෙත් නෑ ගොඩ ගහන්නෙත් නෑ මේ ආදි වශයෙන්. ඉතින් මේ දේශනාවට පොඩක් කරුණු දෙකක් කලින් කීප එකේ කියන්න තියෙනවා. ඒ කියන්නේ දල්වන්නේ නැතුව නිවන්න උත්සාහ ගන්නවා කියන එක කියන්න තියෙනවා. රස කරන්නේ නැතුව විශ්වා හරිනවා කියන කරුණු දෙක කියන්නට තියෙනවා. ඉතින් ඒ දෙක ගැනයි මේ පස්ව කියපු කරුණු ගැනයි හිතාගෙන එන්න. අවබෝධ කරගන්න බලන්න මොකක් හරි ධර්ම කරුණක් ධර්මයක් තමන්ගේ ප්‍රඥාව මට්ටමටම අවබෝධ කරගන්න පුළුවන්ද කියලා බලන්න. මේ අවබෝධ ඔක්කොම ප්‍රඥාවේ මට්ටම මතයි තඳා පවතින්නේ මෝඩායට ඔයකක්වත් අවබෝධ කරන්නට බෑ. ඒක නිසා පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුක්ඛඤ්ඤස් මේ ධර්මයේ ඔක්කොම ප්‍රඥාවන්තයන තමයි. එසේ කටයුතු කිරීම තුළින් මේ අයට දිවෙන සංසීවට වාසනාව සත්‍ය උදා වේවා කියලා ආශිර්වාදනය කරන මේ දේශනාව නිම කරනවා දෙවියන්ට පින් දෙමු ආකාශට්ටාට කියන පාඨය ඔක්කොම කියන ආකාශට්ටාට මුම්මට්ටා දේවානම් ගමයි දෙක පුඤ්ඤන්තං අනුමෝදිතවා චරණ රක්කන්ත සාසනං චරණ රක්කන්ත දේශනං චරණ රක්කන්ත පරන්තේ කාත්මික අනිමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් තමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤමාසෝක්ඛ්‍යා වහන්නෝතෝ සබ්බ දුක්ඛා පමිදතු මේ කළ සේරුම් කුසල සත්‍ය මේ ඇයට දිවනිසන තිම් දවාසනා සත්‍ය උදා වේවා අභිවාදන සීලස්ස නිච්ඡං වද්දා පිතායනෝ තත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන් නොසුගම්බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්බන්ධ මේ වේතයතෝ නිබ්බාන සම්පත්තේ නාතේ සමිද්දතු සෝපත්තේ වා නිවස්සල දේවා